වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බාණං පරමං සුඛං නිබ්බාණං පරමං සුඛං නිබ්බාණං පරමං සුඛං සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි ධම් සාකච්ඡා මාලාවක් ආරම්භ කරන පළවෙනි දවසේ මේ සාකච්ඡා මාලාවේ මම ওই ગાථා දෙකක් සජ්ජායනා කරා බුදුගුණ දම්ගුණ සංගුණට අමතරව අනිත්‍යවත සංඛාරා ગાතාවත් නත්ති මේ සරණංගඤ්ඤං කියන මෙන්න මේ ગાතාවත් මේ ગાථා දෙක ඔබ සියලු දෙනාම මේ හොඳට දන්න ગાථා දෙක. හැබැයි මේ සාකච්ඡාවේ කවදා හෝ ඒ කියන්නේ මේ සාකච්ඡාවට මාලාව අවසාන වෙන දවස වෙනකොට ඒ කියන්නේ භාවනාවට කලින් සාකච්ඡාවට මාලාව ඉවර වෙන දවස වෙනකොට සියලු දෙනාම අවබෝධ කරගන්න ඕන දේ තමයි මම ඔය ඔය ගාථා දෙකෙන් කිව්වේ. හේතුව මොකද මේ අනිත්‍යවත් සංඛාරා උපාදවය දමින උපජිත්වා නිරුද්ධන්ති තේ සංෝප සමෝසකෝ කියන මේ ගාථාව සාමාන්‍ය උඩින් පල්ලෙන් බලුවාම තියෙන අදහසකුත් තියෙනවා. ඒ වගේම මේකේ ලෝකෝත්තර වූ ගැඹුරු අර්ථයකුත් තියෙනවා. ඉතින් මේ ගාථා රත්නය දේශනා කළා. තියෙන එකේ සියලු බුදුවරුන්ගේ දේශනාවකුත් සියලු රහතන් වහන්සේලාගේ අවබෝධයත් මෙයයි කියලා විස්තර කරනවා. එතකොට රහතන් වහන්සේගේ අවබෝධයක් නම් ඒක ඇතුලේ මහා උත්තරීතර කාරණයක් තියෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් දකින ගාථාවේ මලගේ අපි මොනතරම් මේක අහලා තියෙනවා. ඒක එක. ඉතින් මේ සාකච්ඡාවට මම අපි අවසන් කරන දවස වෙනකොට මෙන්න මේකෙන් ලබා ගන්න ඕන දහම් අවබෝධයක් තියෙනවා. අන්නේ අවබෝධය ඒ ලෝකෝත්තර අර්ථයෙන් මේක අපි මනාලෙස අවබෝධ කරගන්න ඕනේ. එතකොට දැන් අද මේ ගාථාවේ තේරුම මම කියන්නේ නැහැ. මොකද මේ ගාථාවේ තේරුම තියෙන්නේ කියන්න නෙමෙයි. ඒ ගාථාවේ අදහස තුල Tamanගේ අවබෝධය තියෙන්න ඕනේ. එතකොට දැන් අපි මෙතන සාකච්ඡාවලට සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවා, සම්බන්ධ වෙච්ච නොවෙච්ච පිරිසකුත් ඉන්නවා. එතකොට කිසිම සාකච්ඡාවකට සම්බන්ධ වෙච්ච නැති අය කෙනෙක් ඉන්නවද? හරි. ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච නැති පිරිසකුත් ඉන්නවා, සම්බන්ධ වෙච්ච පිරිසකුත් ඉන්නවා. අපි මේ සාකච්ඡාවක් ගෙනියන්නේ ඒ මොනවාක්වත් අහගත්තේ නැති පිරිසගේ ධර්ම අවබෝධය වැඩි වීම මේ ධර්ම අවබෝධයටපත් වීම සඳහා යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්ත කාරණයක් තියෙනවා නම් ඒ කාරණේ තව තවත් අවබෝධ කර ගැනීමත් උදෙසා තමයි මේ සාකච්ඡා මාලාව ගෙනියන්නේ. එතකොට මේක මෙතන ඉන්න පිරිස ගත්තාම ගොඩක් තරුණ කාලේ ඉක්මවපු පිරිසක් ඉන්න හින්දා මම බොහොම සරලව මේක කියන ලොකු අර ගොඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකට එන කලින් මොකද ඇඩ්වාන්ස් ටිකක් ඕන එහෙම නැතුව නෙමෙයි. හැබැයි ඇඩ්වාන්ස් ගැඹුරු කාරණාවලට එන කලින් අපි මෙහෙම බොහොම සරලව මේ මොකද්ද කියන්නේ කියන එක චුට්ටක් තෝරලා බේරලා ගමු. එතකොට ඔයගලන්ට ගැඹුරු කාරණා තව ඊට එහාට හොඳට වැටෙන්න පුළුවන්. එතකොට අර අහගත් අයට තව තවත් ධර්ම අවබෝධය වැඩි කර ගැනීම පිණිසම ඒ සාකච්ඡාව හැම කෙනෙකුටම උපකාරී වෙයි. හැබැයි මම මේ මූලික සාකච්ඡාව වෙන පළවෙනි දවසේ මේ ටික පොඩ්ඩක් විස්තර කරන්නේ. මේකේ තියෙන්නේ දහම් සාකච්ඡාවක් තියෙන්නේ. දහම් දේශනාවක්ම නෙමෙයි. හරි දහම් සාකච්ඡාවක් තියෙන්නේ. ඉතින් දහම් සාකච්ඡාවක් මට තනියෙන් කරන්න බෑ. නේ. ඕනම තැනක දහම් සාකච්ඡා මොකක් හරි සාකච්ඡාවක් කරන්න නම් පාර්ශව දෙකක් ඉන්න ඕනද නැද්ද? මොන යම් හරි සාකච්ඡාවක් කරන්න නම් පාර්ශව දෙකක් ඉන්න ඕනේ. ඒ තනි පාර්ශවයකට සාකච්ඡාවක් කරන්න බෑ. තනි පාර්ශවයකට කරන්න පුළුවන් මොකද්ද? දේශනාව. එන සාකච්ඡාවක් කරන්න දෙපාර්ශවයක් ඉන්න ඕනේ. කවුද දෙපාර්ශවේ? අනික පාර්ශවයක් මම. අනිත් පාර්ශවේ? ආ ඕගොල්ලෝ. ඒක සාකච්ඡාවක් වෙන නම් ඕගොල්ලෝ කාට වහගෙන හිටියෝ? සාකච්ඡාවක් වෙනවද නැද්ද? එහෙනම් මොකද වෙන්නේ? එතකොට දේශනාව. මෙතන ඉන්න සියලු දෙනාම මහා මංගල සූත්‍රය අහලා ඇති. මම හිතන්නේ අහපු නැති කවුරක් අත ඇති. අහලා ඇති බෞද්ධයා. මෙන්න මේකේ කියනවා මංගල කාරණා 10ක්. කාලීන ධම්ම ශ්‍රවණ. කාලීන ධම්ම ශ්‍රවණ මම එකක් වයිතිරි කොහමද? කාලීන ධම්ම අසහකච්ඡා. කාලීන ධම්ම දේශනා කියලා එකක් එම අහලා තියෙනවා. ඈ? මේ මංගල කාරණා 10 තියෙනවා කියලා මම අහන්නේ. තියෙනවද? මංගල කාරණා 10 මොකක්ද තියෙන්නේ? කාලීන ධම්ම සවණම් කාලීන ධම්ම සාකච්ඡා. එහෙනම් දැන් මේ කාරණා 10ක් මංගල මංගල කාරණා 10ක් නම් අපිට ළඟා කරගන්න තියෙන මංගල්‍ය ළඟා කර ගැනීම සඳහා මේ කරුණු 10 පිළිපදින්න වෙනවද නැද්ද? වෙනවද නැද්ද ඉතින්? වෙනවා හරි. එහෙනම් දැන් මෙතෙක් කල් කරලා තියෙන්නේ සවණන්ද සාකච්ඡාද? සවණම්. එහෙනම් එකක් අඩුද නැද්ද? ඈ? එකක් අඩුයි. දැන් මොකද අඩු? ආ සාකච්ඡා හරි. දැන් මේ අඩු කාරණේ අද කරේ නැත්තම් දෙකක් අඩු කරගෙන තේරෙනවනේ. දැන් ඒකම අද කරේ නැත්තම් මං අහන්නේ. පොතාව අඩුයි ඒක 10 නේ. එහෙනම් මෙතෙක් කාලයක් ඉතින් සාකච්ඡා කරපු නැති එකද සාකච්ඡා කරන්න වෙනවා. නේ? සාකච්ඡා කරන්න පේනවා. ඉතින් සාකච්ඡා කරන්න ඕගොල්ලෝ කට වහගෙන හිටියෝ සාකච්ඡාව ගෙනියන්න බෑ. ඒක ගෙනියන්නේ මොකද? දේශනාව. ඒක වැඩි අඩුයි. නේ. අඩුයිනේ. හරි. දැන් මොනවද සාකච්ඡා කරන්නේ? ඈ? මොනවද සාකච්ඡා කරන්නේ? කාලින් තමයි මම සාකච්ඡා එකත් හරි. දැන් මොනවද සාකච්ඡා කරන්නේ අපි? ඈ? ධර්මයේ? ධර්මයේ කියන්නේ මොකද ඒකවල? ඉතින් සාකච්ඡා කරන්න තියෙන්නේ ඒක නෙමෙයි. අපේ ප්‍රශ්නේ. මේ බුදුහාමුදුරුවෝගෙත් එක හැම වෙලාවෙම සාකච්ඡා කරලා තියෙන මොකද ධර්මයේ ප්‍රශ්නයක්ද? ඉතින් ප්‍රශ්නයක් කතා කරනවා. තමන්ට තියෙන ප්‍රශ්නයක් ඇවිල්ලා අහනවා. ඉතින් ප්‍රශ්නයක් ඇවිල්ලා අහුවම ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. නේ. දැන් අපි ගිහිලා සාකච්ඡා කරලා තියෙන්නේ මෙතෙක් කාලයක් අපේ ප්‍රශ්න දනුගේ ප්‍රශ්නද? දැන් තමයි අපි ගිහින් සාකච්ඡා කරගෙන ඉඳලා තියෙන්නේ අපේ ප්‍රශ්න දනුගේ ප්‍රශ්න දීලා අහන්න. ඈ? දැන් කොහොමද කරන්නේ? දැන් මෙතෙක් කාලේ මම වහපු කට මේලා අරින්න එනවා කියලා මගෙත් එක්ක සාකච්ඡා කරනකොට මම වහපු කට දන්නවා ඇති. ආයි මේ සාකච්ඡාව සාකච්ඡාවක් වෙන්න ඕනේ. නැත්නම් වැඩක් වෙන්නේ නැහැ මේකේ. ඉතින් මෙතෙක් කාලයක් අපි සාකච්ඡා කරලා තියෙන්නේ වැඩිපුරම අපේ ප්‍රශ්නේද අනුගේ ප්‍රශ්නද? දැන් අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා ප්‍රශ්න ලියන්න තියෙන්නේ බෑ. කතා කරලා තියෙන කාගේ ප්‍රශ්නද? අනුන්ගේ ප්‍රශ්න. හැබැයි අන්න ඒක අද සිද්ධ කරන්නේ නැහැ. නේ? කතා කරන කාගේ ප්‍රශ්නේද? තමන්ගේ ප්‍රශ්නේ. දැන් තමන්ගේ ප්‍රශ්නේ දන්නේ කවුද? මම දන්නේ නැහැ ඔයගොල්ලෝ ප්‍රශ්නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න මම දන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ කතා කරන්නේ ඔයගොල්ලෝ ප්‍රශ්නේ. ඔයගොල්ලෝ ප්‍රශ්නේ කතා කරනකොට අපි ඒකට උත්තරේ හොයමු. අපි ඒගොල්ලෝ මේක දෙලා උත්තරේ හොයමු. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ටික බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. මෙන්න මේ උත්තර ටික අපි හොයාගමු. මොකද්ද කියන්නේ? ඒතර අන්නේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ලැබෙන්න අපේ හිත ගිනි ගනීද නෙවෙයිද? අපේ හිත ගිනි ගනීද නෙවෙයිද? අපේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනකොට. නෙවෙයි නේපෑනේ. පැතර හිත දැන් අපේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා හිත ගිනි ගත්තොත් ගන්න ඕනොත් එහෙම මොකක් හරි ප්‍රශ්නයක් නේ. ඒතරම් ප්‍රශ්නයක් එහෙම වෙන්න බෑනේ නේ. එහෙනම් අපේ හිත නිවෙන්නත් ඕනේ අපේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනකොට. නේ? හරි. දැන් මොකක්ද ඇත්තටම ප්‍රශ්නේ? මම හරි ප්‍රශ්නේ මොකක්ද කියලා අහන්න. දැන් සාකච්ඡාවේ තියෙනකොට මේ දැන් හරි. මෙහෙම අහන්නකෝ එනවා. දැන් අද ආවේ ඇයි? ඈ? නොදන්න දේ දැනගන්න. හරි. දැන් මොකටද නොදන්න දේ දැනගන්නේ? මොකටද? ආ නිවෙන්න යා ගන්න හරි. ඕන ආපු කාරණයක් තියෙනවා. ආපු කාරණේ මතක තියෙන්න එපා. මොකද ආපු කාරණේ? නිවෙන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් එන හවස යනකොට. ආපු කාරණේ ඔලි තියාගන්න. දැන් බැරි වෙලාවක හවස යන්නේ ගිනි අරන්න. ආවෙ ඉවෙන්න. යන්න ගිහින් අරන්න. ඉතින් ආපු කන්නේ වැඩන්නේ. අපි ආවේ මොකටද කියන්නේ ඔළුවේ තියෙන්න ඕනේ. ආවේ මොකක් හරි දැනුමක් ලබා ගන්න නම් ඉතින් ඒක එච්චර දැනුම හොඳට ලබාගෙන තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ දැනුම ලබාගෙනම ගිනි අරන් ඉන්නේ. දැන් දැනුම දැනුම නැතුවනේ දැනුම ඕනේ. හැබැයි මේ අපි මොකක් හෝ අහගන්න යන කාරණේ තුල අපේ නිවීමක් තියෙනවා. නේ? ඉතින් මෙන්න මේ නිවීම තුලදී නිවීමක් Taman තුල ඇති වෙනවා කියන්නේම අනිත් පැත්තෙන් Taman ප්‍රශ්නකින් මිදෙනවද නැද්ද? ප්‍රශ්නකින් මිදෙනවා. ප්‍රශ්නයක් තියෙන තාක්කල් අපි ඉන්නේ නිවීමක සැනසෙල්ලක නෙමෙයි නේ. එහෙනම් ආවේ මොකටද? නිවීම ආවේ. නේ? දැන් මෙතෙක් කාලයක් හැමදාම ගියත් මොකටද? ගිනි ගන්නද නෙවෙන්නද? ඒකටම ගියේ නේ. හරි. නියුණාද? ආ. ඕගොල්ලත් නෑ කියන මම දන්නේ. ඕගොල්ලෝ දෙන උත්තර හොතම මම කියන්නේ. මම කියන්නේ ඕගොල්ලෝ කියලා නෑ කියලා. ඕගොල්ලෝම කියනවා නෑ කියලා. මම කියන්නේ නෑ නිවිලා නෑ කියලා නේ. ඕගොල්ලෝම කියනවා නෑ කියලා. දැන් නැත්තම් මොකක් හෝ අපේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබිලා නෑනේ. නේ. එහෙනම් කොහොමද මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ අපි බොහොම සරල සාධාරණ හොයාගන්න වෙනවා. නේ. ඉතින් මෙන්න මේක තෝරගන්න යනකොට ඇත්තටම අපිට ඇයි නිවීම නැත්තේ කියන ප්‍රශ්නේ එන්නත් ඕනේ. ඒතකොට මෙන්න නිවන් දකින්න ඕන ඇයි කියන ප්‍රශ්නයක් එක්ක එනවා. ඒතකොට මම සාමාන්‍යයෙන් මෙන්න මේ සාකච්ඡාව ගෙනියනකොට ඔය හැම සාකච්ඡාවකම මම ගෙනියන සාකච්ඡාවල මෙන්න මේ ප්‍රශ්න තුන විතරයි උත්තර හොයන්නේ. සාරසාලාන ප්‍රශ්න තුනක්. නේ. මොකද මොකද පළවෙනි ප්‍රශ්න මොකද්ද? නිවන් දකින්න යුත්තේ ඇයි? ඔක්කොම ඉතින් නිවන් දකින්න ඕනේ කියලා තෝරගන්න එපා. නිවන් දකින්න කලින් එහෙනම් මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ මේ හේතුවක් තියෙනවා නිවන් දකින්න ඕනේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි නිවන යන කොහොමද එහෙනම්? ඊළඟට තියෙනවා නිවන් දකින්න කොහොමද? ප්‍රශ්න තුන සාධාරණද නැද්ද? ගන්න. එහෙනම් කවදාද මේ සාකච්ඡාව ඉවර වෙනකොට ඔන්න ඔය ප්‍රශ්න තුනට හරියටම උත්තර ලැබෙන්න ඕනේ. හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ ගමු මුලින්ම. පළවෙනි දෙකට උත්තර දාගන්න හොයාගන්න ඕනේ. හැබැයි දෙවෙනි ප්‍රශ්نين පස්සේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි මේ තුන්වෙනි ප්‍රශ්නේ මේකෙදි ටිකක් ගැඹුරුයි. නිවන් දකින්න කොහොමද කියන ප්‍රශ්නේ ගැඹුරින්. හැබැයි නිවන යන කොහොමද කියන එකයි නිවන් දකින්න ඕනේ ඇයි කියන එකයි පොඩ්ඩක් හරි දැන් ඕගොල්ලෝ එක ප්‍රශ්නයක් කිව්වා නිවන් දකින්නයි කියලා නිවෙන්නයි ඕනේ. නිවෙන්නේ නැතයි ඉන්නේ මොකද? ගින්දරක. හරි. ඒක ගින්දර කියන එක සැනසීමද දුකද? දුක. ගින්න කියන එක දුකක් නේ. මොකද්ද මේ දුක කියන්නේ? එතකොට. කියන ප්‍රශ්නේ එනවා නේද? එහෙනම් මෙන්න මේ නිවන් දැකිය යුත්තේ ඇයි කියන එකට පොඩි සරල සාධාරණ උත්තරයක් තියෙනවා දෙපැත්තකින්. තථාගතයන් වහන්සේ මේ ත්‍රිපිටකය ඇතුළේ මේ මනුස්සයාගේ ස්වභාවය විස්තර කරනවා. හරි? ඒක එකක්. අනිත් පැත්තෙන් අපිට මෙන්න මේ ලෝකේ දැන් තේරෙන දේකුත් තියෙනවා. මොකද මෙන්න මේ මොකක් උතත මේ කියන කරුණු කාරණාවත් එක්ක අපි මහා ප්‍රශ්නයක පැටලිලා ඉන්නවා. නේ මහා ප්‍රශ්නයක පීඩාකාරී ස්වභාවයක පැටලිලා ඉන්නවා. ඒක මෙන්න මේ නිවන් දැකිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නෙට තවත් උත්තරයක් තියෙනවා මෙන්න මේකෙදී. මේ මනුසොචිත සූත්‍රය කියන සූත්‍රය. හැබැයි මේක මම එක සූත්‍රයක් දාලා තියෙන්නේ. මේකේ තියෙනවා සූත්‍ර දෙකක්. එක ළඟ මේ මේ සංගතනිකයි එක ළඟ මේ සූත්‍ර පේලියම් තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ මනුෂ්‍යචුති සූත්‍රයයි, දේවචුති සූත්‍රයයි කියලා සූත්‍ර දෙකක් නෙමෙයි සූත්‍ර ගණනාවක් තියෙනවා යටට. හැබැයි මෙතන මේ සුගතිගාමි තැනක තියෙන සූත්‍ර දෙකක් විස්තර කරනවා. ඒ කියන්නේ මනුස්සයි දේවයි කියන එක සුගතිගාමි පැත්තට අයිති දෙකක්. එතනින් එහාට පෙන්නනවා නිරේ ටික, තිරිසන් ටික, ওই ටික යටට ඔක්කොම සූත්‍ර ටික විස්තර කරනවා. මම මේක මේක ගත්තා. මොකද මනුස්සචුති සූත්‍රය කියන සූත්‍රය. හේතුව ඒක ගත්තේ මේ මනුස්සචුති සූත්‍රයේදී මේ මනුස්සයා ගැන මේ විස්තර කරන්නේ. ඒ වගේම මේක දේවචුති සූත්‍රය විස්තර කරනවා. හොඳේ. ওই සූත්‍ර දෙකේම මෙන්න මේ කියන කතාව කියනවා. මොකද්ද කියන්නේ? ඕගොල්ලන්ට කියවන්න පුළුවන්. භාගතුන් වහන්සේ විසින් මේ මේ කතාව ඔයගොල්ලෝ දන්නවනේ. මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ තථාගතයන් වහන්සේ මේ නිය පිටට පස් ටිකක් ගන්නවා. අරගෙන අහනවා මේ සූත්‍රය විස්තර කරනවා මානෙමි මගේ නියපිටිය තියෙන පස්ද වැඩි මහ පොළොවේ තියෙන පස්ද වැඩි කියලා අහලා මෙන්න මේකදී කියනවා මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය නියපිටිය තියෙන ටිකත් එක්ක සසඳනවත් බැහැ කියලා කියනවා. එතකොට මෙන්න මේකදී තථාගතයන් වහන්සේ කියනවා මහණ එහෙනම් දැනගන්න කියලා කියනවා මහණ එසේහින් යම් කිසි මහණ කෙනෙක් මිනිසුන් කෙරෙන් චුත වූ ආහුද මිනිසුන් කෙරේ උපදීද්ද ඒ සත්වයෝ වැඩි දඩුද කියන්නේ ඈ මේ මොකද කියන්නේ අඩුද වැඩිද කියන්නේ මදේ ඒ කියන්නේ අඩුයි වැලියම් සත්ව කෙනෙක් මිනිසුන් කෙරෙන් චුත වූ ආහුද නිරේ උපදී නම් ඒ සත්වයෝ බොයි එහෙනම් මේ මැරෙන මේ චුත වෙන මිනිසෙක් සත්‍යෝ ආපහු මිනිස්සෙක් හැටියට උපදින තියෙන අවස්ථාව වැඩි කියලා කියන්නේ අඩුයි කියලා. අඩුයි. වැඩිපුරම නිරේහව උපදින සත්‍යෝ කොච්චරද? වැඩි කියලා කියනවා. මෙන්න මෙතන කියනවා මොකද? ඉහ බොහෝය. ඒ කවර හේින්ද යක්? ඇයි එහෙම වෙන්නේ? කියලා උත්තරයක් අහනවා. ප්‍රශ්නයක් අහනවා තථාගතයන් වහන්සේ. ප්‍රශ්නේ මාලා තථාගතයන් වහන්සේම උත්තරයක් දෙනවා මොකද? එක වචනයයි කියන්නේ. මොකද කියන්නේ? සිව් අරිසස් නුදුටු බැවි. සිව් අරිසස් නුදුටු බැවි. ඒ කවර හේින්ද කවර දෙයක්? දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය කියලා චතුරාර්ය සත්‍යයි. එහින් මෙහිලා මේ දුකයි විනයයි යුතුය මේ දුක් වැළැක්වන්නට පමුණුන පිළිවෙතක් ඇද්ද කියලා කියනවා. එහෙනම් මේ මේ ලෝකේ මිනිස්සෙක් හැටියට ඉපදුනොත් නැවත මිනිස්සෙක් වෙන්න තියෙන්නේ නියපිඩේ ඉන්න ප්‍රමාණයක්. මේ විස්තරයම කරනවා දේවචුති සූත්‍රයේ. දේවචුති සූත්‍රයේ ඔය උදාහරණය ඔය විදිහටම අරගෙන කියන කථාගතයන් වහන්සේ මේ ලෝකේ දෙවි කෙනෙක් කියලා උපත් කියලා බලා. ඒ දේවත්වයෙන් චුත වෙනකොට නැවත දෙවි කෙනෙක් වෙන්නේ මගේ නියපිඩේ ඉන්න ප්‍රමාණය. අන්නේ ප්‍රමාණය බොහොම මදයි. හැබැයි බොහෝ පිරිසක් සතර පායට යනවා කියලා විස්තර කරනවා. ඒ කටියට කියනවා ඇයි එහෙම වෙන්නේ? මේ සිව්වරිසස් නුදුටු බැවින් කියලා. චතුරාර්ය සත්‍ය නුදුටු බැවින් කියලා. එහෙනම් අපි දැන් මේක මේකෙන් කොයි මෙතන ඇවිල්ලා ඉන්නවා දැන් මිනිස්සෙක් වෙලා. නැවන මිනිස්සෙක් කියලා උපත් කියලා බලක් තියෙනවා. දැන් මෙන්න මේකෙන් මේ කියන අවස්ථාවක් අපිට ඉද නැද්ද? එනවා. දැන් මෙන්න මෙතන අපි නොදන්න දෙයක් කියනවා. මොකද්ද මේ කියන්නේ? මිනිසුන් කෙරෙන් මොකද්ද මේ කියන්නේ? මොනවා වෙනවා කියලා කියන්නේ? මේ මෙතන තියෙන කෙනෙක් මිනිසුන් කෙරෙන් චුත වූවාහු. අපි අහලා තියෙන මිනිස්සු චුත වෙනවා කියලාද දෙවිවරු චුත වෙනවා කියලාද? ඈ? දෙවිවරු නේ. මිනිස්සු එහෙම චුත වෙනවා කියලා අහලා තියෙනවද? එහෙම අහලා තියෙනවද? හැබැයි මිනිස්සු චුත වෙනවලුනේ. මිනිස්සු මොනවා වෙනවා කියලා අහලා තියෙන්නේ? ආ මිනිස්සු මැරෙනවා. එහෙනම් මේ මරණ මරණ වූවා කියලා කියනවා. හැබැයි මරණ කතාව නෙමෙයි කියන්නේ. මොකද කියන්නේ? චුත වෙනවා කියලා කියන්නේ. ඒක මිනිස්සු චුත වෙනවා නේද? දෙවිවරු චුත වෙනවා. මෙන්න මේ මේ චුත චුත වෙන එකයි මරණය කියන එක දෙකක්. හරි. මේක තෝරගන්න චූටි උදාහරණයක් කිව්ව සමහර තේරෙයි. ඉතින් මේ සමහර කරුණු කරන්න බැලුවාම තේරෙනවා. හැබැයි මේක හැම එකකටම සූත්‍ර පෙන්වන්න ගියොත් සූත්‍ර ගොඩාක් පෙන්වන්න වෙයි. හැබැයි අපිට ඕන කාරණයට අපි එන්නේ බෑ. හරි. දැන් මෙහෙම ගත්තොත් අපි දැන් මෙතන මොකද මේ කියන කාරණේ අනුව තථාගතයන් වහන්සේ කියනවා මේ ලෝකේ මිනිසෙක් යුත වුණොත් නැවත මිනිසෙක් වෙන්නේ මගේ නිය පිටින් ප්‍රමාණය අන්තියල්ලම සතර පාලත වෙනවා. ඒ ඇයි මේ චතුරාර්ය සත්‍යෙම දුරු බැරි කියලා කියනවා. දැන් අපි කවුද ආදි බෙදලා තින්නේ? මිනිසෙක් කියලා නිකලා තිනවා. දැන් ඉන්නේ මොන කොටේද? නිය නිය පිටේ ඉන්න කොටේද? සතර මේ මහ පොළේ කොටේද? දැන් ඔන්න ඔය නිය පිටේ කොටේට අපි ආවේ. චතුරාර්ය සත්‍ය දැකලාද? ඔය නිය පිටියේ කොටට දැන් අපි දැන් මේ මොහොතේ අපි ඉන්නේ නිය පිටියේ කොටේ. හරිනේ. මෙන්න මේ නිය පිටියේ කොටට අපි ඇවිල්ලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය දැකලාද කියලා මම අහන්නේ. දැකලා. ඔව් අපි අපි චතුරාර්ය සත්‍ය දැකලාද නැද්ද? ඈ? නෑ හරි දැන් අපි බලන්න අපි අපි දැකලාද? හරි. දැන් අපි දැකලා කියනවා අපි හිතමු අපි මොකද කරන්නේ ඊළඟට අපි රවට්ට ගන්නවා. අපි දැකලා වෙන්නේ නැති එන්නේ නැත්තේ. දැන් එහෙමනම් අර වෙන රටවල ඉන්න මිනිස්සු අපි නයිජීරියාවේ ඉන්නවා කියලා මිනිස්සු. ඒ මිනිස්සු මිනිස්සු වෙලා නැති වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු මිනිස්සු වෙලා ඉපදලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය දැකලාද? නෑ නේද? දැකලා? දැකලා ඇති. කොහෙත්ම නෑ. ඒ කියන්නේ සාමාන්‍ය යාන්ටත් ඒක නෙවෙයි. ඒතර ලොකුට මේ යන්න ඕනේ නෑ. හැබැයි හැබැයි මනුස්සෙක් කියලා ඉපදලා තියෙනවා. නේ? එහෙනම් ඒ මනුස්සෙක් කියලා එතනදී ඉපදලා තියෙන චතුරාර්ය සත්‍ය දැකලාම නෙමෙයි. නේ? අපි හිතමු මෙහෙම. තථාගතයන් වහන්සේ ඊට කලින් මේ මනුස්සත් බව උපදලා තියෙනවනේ. ඒ ඉපදලා තියෙන චතුරාර්ය සත්‍ය දැකලාද? චතුරාර්ය සත්‍ය කලින් දැක්කම උන්වහන්සේ බුදු වෙනකොට කියන්නේ නෑ මම දැන් චතුරාර්ය සත්‍ය දන්නේ කියලා. නේ? එහෙනම් මෙන්න මේ ලෝකේ උප්පත්ති ගෙන දෙන කරුණු කාරණා තියෙනවා හයක්. මොනවද? ලෝභ දේශ මොහ වලින් උප්පත්ති ගෙන දෙනවා. අලෝභ දේශ මොහ වලින් උප්පත්ති ගෙන දෙනවා. අලෝභ දේශ මොහෙන් සුගතිගාමී වෙන උප්පත්ති ගෙන දෙනවා. ලෝභ දේශ මොහ තුනේ දුගතිගාමී තැනක උප්පත්ති කියන දෙනවා. එතකොට අද අපි මේ ඉපදිලා ඉන්නේ මිනිස්සෙක් හැටියට සුගතිගාමී තැනකද දුගතිගාමී තැනකද? සුගතිගාමී තැනක. එහෙනම් අපේ උප්පත්තිය කියලා දුන්නු හේතුව මොකක් වෙන්න ඕනද? අලෝභාදේශ මොහ වෙන්න බෑ. ලෝභාදේශ මොහ වෙන්න බෑනේ නේ. එහෙනම් අන්නේ අලෝභාදේශ අමෝහ කියන කරුණු කාරණා තුනෙන් ගෙන දුන්නු උප්පත්තියක් තමයි මේ තියෙන්නේ. නේ? මනුස්ස ලෝකයට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේකෙදි කෙනෙක්ට මෙන්න මේ උප්පත්තිය ගෙනකොට දෙනකොට දැන් අපි මෙන්න මෙහෙම හිතන්නකො සමහර මේක මේක මේක පෙන්වන්න කරුණු කාරණා දෙක තුනක් පෙන්වන්න වෙනවා. දැන් ඔයගොල්ලෝ සමහරට පත්තරවල දැකලා තියෙනව නේද මේ පුනර්භවය එහෙම කියන්නේ. දැන් ඒක නා ගත්තොත් ඊට කලින් සමහර වෙන ආගමකත් ඉඳලා තියෙනවා. නේ? මේ පන්සලක් කියලා එහෙම ගහමක් ඇසුරු කරපු අයකුත් නෙමෙයි. හැබැයි එහෙම ඉඳලා ඒ කෙනා මිය පරලව ගිහිල්ලා ආපහු ඉපදිලා එයා ගැන පුනර්භවයේ විස්තර ටිකක් කියනවා. මං අහවල් ගමේ හිටියා අහවල් විදිහට මැරුණේ එහෙම කියනවා. හැබැයි ඒක ඒ කරුණු කාරණා ටික හොයාගෙන යනකොට ඇත්තටම එහෙම සිද්ධියකුත් වෙලා තියෙනවා. ඒ කියපු කරුණු කාරණාත් හරි. දැන් එහෙම ඕන තරම් ලෝකේ තියෙනවනේ. මේ මෙහෙම තියෙනවනේ ගහන්න. හරි. දැන් ඔන්න ඔය කෙනා ඒකට ආපහු මනුස්ස ලෝකේ උපත් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි යන්නේ උපත් සිද්ධ වෙච්ච ඒක නෑ හුවොත් යතුමා සත්‍ය දැකලා දැකලා නෑ. එහෙම නෑ. හැබැයි මනුස්සයෙක් කියලා ඉපදලා තියෙනවා. ඉතින් මෙන්න මේක තෝරගන්නවා ගියාම උපමාවකින් පෙන්නන්න ඒකට තෝරගන්න. අපි තව මෙන්න මේ පරිසන්දිය ලැබෙන වෙලාවේදී අපිට මනුස්සයෙක් හැටියට ලැබෙන පරිසන්දිය ලැබෙන ශක්තියක් තියෙනවා. හරි? අපි උපමාවකින් ගත්තොත් මේ හිතමු මෙන්න මේ ශක්තිය අවුරුදු 1000යි කියලා. අපි නිකන් ගමු උපමාවකින් ශක්තිය අවුරුදු 1000කට ලැබෙනවා. මෙන්න මේ ශක්තියෙන් පළවෙනි අවුරුදු 100 ජීවත් වෙනවා. කවුරු හරි කෙනෙක්. හරි? කීයක් අර හම්බුණාද? 1000ක් හම්බුණා. 1000න් පළවෙනි 100 ජීවත් වෙනවා. 100 ජීවත් වෙලා මේක නම් මිය පරලව යනවා. ඔන්න ඔතන දිහා තියෙන එකට කියනවා මරණය කියලා. ඒක මරණයක්. ඊළඟට අපි එයාට දැන් තව කීයක් ඉතුරු වෙලා තියෙනවද? 900ක් ඉතුරු වෙලා තියෙනවා. එයාට 900ක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මෙයාට ඊළඟට chance එක තියෙනවද දැන් එතකොට වෙන්න ඔහොම යනවා. හරි? ගිහින් ගිහින් අපි හිතමු දැන් 950ක් ඉවරයි. තව කීයක් ඉතුරු වෙලා තියෙනවද? 50යි තියෙන්නේ. මෙන්න මේ 50 අන් දැන් මෙයාගේ ඊළඟ ඉතුරුලා තියෙන 50 මෙයා මිනිස්සෙක් හැටියට උපත්තිය සිද්ධ වෙනවා. ඒතර මෙන්න මෙතනදී 50ට වඩා දවසක් හරි පුළුවන්. ඉන්න හම්බෙන්නේ නැහැ. 50 හැදී මේ කෙනා මෙන්න මේ 50 හැදී මෙයාට ලැබු ශක්තිය සියල්ලම ඉවර කරන ඉඳලා යා මනුස්ස අද්භවයෙන් සම්පූර්ණයෙන්ම මෙතනදී චුත වෙන්න ගන්නවා. හරි? ආන්න චුති දෙන්න තැන ඔන්න ඔතන මර චිත වෙනවා. එතකන් යනවා මෙයාට මරණ සිත්. හැබැයි දැන් 1000 කම්බ වෙනවනේ. අපි හිතමු අර පළවෙනි 100 යන යන එකේදී මෙයා ආනන්තරේ පාප කර්ම පහෙන් එකක් හරි කරොත් 900 තිබ්බත් එකයි නැතත් එකයි 900ම හොසි. ඉවරයි. ඉතින් එහා ආපහු මිනිස්සු එතන ඒ යද්දෝ යන මිනිස්සු කෙන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට යාගේ ඒනෙත් එතන ඉවරයි. මොකද ඒවා ආනන්දරි පාප කර්මෙන් ඉඳ ආපම මොනවද කරන්න හම්බ වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම වෙනවා. ඔව් මේකෙන් සාමාන්‍ය කෙනා එක මේ විස්තර කරලා දෙන්න. සෝවන් කෙනාට උදාදා වෙන්න විදියක් නැහැ නේ. සතර පායන කතාව වෙන්නේ නැහැ. දැන් මිනිස්සෙක් වෙන්න පුළුවන්. හරි. මිනිස්සෙක් වෙන්න පුළුවන් යාට. ඒත් දෙරි වෙන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේක දැන් තේරෙනවද? මෙතන මොකද කියන්නේ මිනිස්ස? චුතිය කියන්නේ. මරණය ගැන මේ කියන්නේ. හරි. දැන් අපිට ශක්තියක් ලැබිලා තියෙනව නේද? කොච්චරද කියලා දන්නවද? අපිට ලැබෙන ශක්තිය කොච්චරද කියලා දන්නවද? ආ ඒක දන්නේ නැහැ අපි නේ. අපි දන්නේ නැහැ කවුරු. ඒකේ අපි මේ ගෙවන්නේ. පළවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි එකද අවසාන එකද? ඒක දන්නේ නැහැ. පළවෙනි එක උනොත් නම් තව ටිකක් තියෙයි. බැරි වෙලාවකත් අන්තිම එක වුණා. දැන් කොයි එකකටත් අවධානය ගන්නකොට කොයි එක කියලා හිතාගෙනද? පළවෙනි එක කියලා අන්තිම එක කියලා. ඔව් කැමති නම් මූලය ගන්න පුළුවන්. ඒක ෂුවර් නම්. හරි අන්තිම එක නම් ගන්න. තියෙන්නේ. අපිට එන්න තියෙන්නේ මොකද්ද? චුතිසිතා. අපිට එන්න තියෙන්නේ චුතිසිතා. එහෙමනම් මෙන්න මේ එන මොහොත. මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය දැකේ නැත්තම්. මේකෙන් චතුරාර්ය සත්‍ය දැකේ නැත්තම් මේ තියෙන්නේ අන්තිම එක නම්. මොකද හොඳට මතක තියාගන්න බය වෙලා නිවන් දකින්න බෑ හොඳේ. ප්‍රඥාවෙන් නිවන් දකින්නේ මේ කතා කරන්නේ සතර පාය දින පාය කරන්නේ වෙලක් නෙමෙයි. මෙන්න මේක මොකක්ද කියලා තෝරගන්න විතරයි. බැරි වෙලාවත් අපි ඉන්නේ අන්තිම එකේ නම්. ඒ අවස්ථාවෙත් මෙන්න මේ චතුරාර්ය සත්‍ය අපි දැකේ නැත්තම්. වැඩිම chance එක තියෙන්නේ මද ගොඩට යන්නද ඉහ බෝගොඩට යන්නද? මද ගොඩට. <laughs> මද කියන්නේ පොඩ්ඩයි. يعني අපිට ඉන්න ප්‍රශ්නේ පොඩ්ඩයි. ඉහ බෝ කියන්නේ වැඩි සතර පාඩ යනවා. දැන් අපි මෙන්න මේ අපේ ඉන්නේ අන්තිම එක නම්. බැරි වෙලාවක්වත්. අපි දන්නේ නැහැ. ඉන්නේ අන්තිම එක නම් වුණොත්. ඒ අත්භවයේ ලැබු මේ චතුරාර්ය සත්‍ය දැක්කේ නැත්තම්. අපි ඉන්නේ මදේ කියන කොටේද ඉහ බෝ කියන කොටේද? ඉහ බෝ කියන කොටේ. හරි. එහෙනම් දැන් මොකද වහවා කරන්න ඕනේ? මේක තමයි එකම කාරණේ වෙන්නේ. එහෙනම් දැන් අපි මුලින්ම කරන්න ඕනේ මොකක් හරි ගේ කැලලක් හදාගන්න එකද? ආ මොකක් ඉඩම් කඩන් ටිකක් කැලල ටිකක් ගන්න එකද? කාර් එකක් ගන්න හරි මොකක්. ඒවා ගන්න ඒවා කියන ඒවා ඕන එක. හැබැයි දැන් මුලින්ම දිවිහිමියා මේ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේක මෙතන තමයි ඕන කරන්නේ. මේක කරගෙන අපි ඉතුරු ටිකකින් තම තමන් තීරණය කරගන්න. උකොටයි කියලා දෙන්න ඕනේ නැහැ. හැබැයි මෙන්න මේ தත්ත්වයට අපි අනිවාර්යයෙන්ම එන්න ඕන නේද? එහෙනම් දැන් නිවන් දකින්න ඕනද නිවන් දකිය යුතුද නැද්ද? අන්න පළවෙනි ප්‍රශ්නේ උත්තරේ දැන්. මෙරි නිවන් දකිය යුත්තේ ඇයි? මෙන්න මේ වගේ අවදානකම නෙමෙයිද අපි ඉන්නේ. හැබැයි අපිට තේරෙන්නේ නැහැ ඒක. හැබැයි මේ කවුද මේ කියන්නේ? ලෝතුරා බුදු පියාණන් වහන්සේ. මෙන්න විස්තර කරනවා. එහෙනම් අපි වහවහ මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ අනිත් ඔක්කොටම කලින්. නේ. දැන් මෙන්න මේක අවබෝධ කරගන්නත් මේ වෙනකොට වැඩියෙන්ම කරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන එක වෙන වෙන වැඩි ටිකක් අපි. ඔන්න වෙන වෙන කරපු ඔක්කොම වැඩි ටිකේ මොකද උනේ? මහා දුක්ඛ ස්කන්ධයක් හදාගත්තනේ. හදාගත්ත මිසක් මෙන්න මෙතන නිදහසෙන් හම්බුනේ නැහැ අපිට. නේ? එහෙනම් අනිවාර්යයෙන්ම මේ පළවෙනි කාරණේ පෙන්වන්නේ කොතනද අපි ඉන්නේ කියන එක තෝරගන්න ඕන කොටම කලින්. එහෙම නැතුව මේක නිකන් අර අපි නිකන් මේ කතාව අපි ඕන තරම් අහලා තියෙනවානේ. මෙන්න මේ පිටි කතාව මම හිතන්නේ ඔයගොල්ලෝ අහපු නැති කෙනෙක් නැතුව ඇති. හැබැයි මෙන්න මේක වැදගත්ම කැලේ තියෙන මෙන්න අන්තිමට. මොකද කියන්නේ? ඇයි එහෙම වෙන්නේ? සිව් අරිසස් නුදුටු බැවින්. එතකොට මෙන්න මේ සිව් අරිසස් දැක්කේ නැත්තම් මේක වෙන්නේ ඕත්තරම තමයි තියෙන්නේ. මේ අපි මෙතන නිදහස් වෙන්න. හැබැයි මේක දන් පැන් පූජා කරලා කියලා කිව්ව පළියටම නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. එතකොට මෙන්න මේ මෙන්න මෙතනදී ඇත්තටම කිව්වොත් අපි මේ සිව්වල් ශාස්ත්‍රය දැකලා මොකද කරගන්නේ? අපි සදහටම සතර අපාගත වෙන ටික සම්පූර්ණයෙන්ම දුරු කරලා දානවා. දැන් අද අපි මිනිස්සු කියලා විදියට ලැබිලා තින්නේ පර්මනන්ට් ටෙම්පරරිද? ඈ ටෙම්පරරි නේ ටෙම්පරරි වීසා එකක් හම්බෙලා තියෙනවා. දැන් ටෙම්පරරි වීසා මොකද කරගන්න ඕනේ? අපර්මනන්ට් වීසා එකක් ගහගන්න ඕනේ. ඈ පස්සේ බලමු පර්මනන්ට් වීසා ගහලා පැන තියෙද කියලා. හැබැයි මුලින් අඩුම තරමේ පර්මනන්ට් එන්න බෑ මේ අඩුම ගන්න මෙතනින් අයින් වෙන්න බෑ. ඊට පස්සේ ඉතුරු කැලේ බලමු. නේ පළවෙනි ස්ටෙප් එක නැගලා බලමු එතනින් එහාට. මේකත් හොඳද කියන එක. හැබැයි මුලින් මෙතනින් ගැලවෙන්න බෑ. දැන් මේ මුල කාරණා යන්නේ කණිකර මෙන්න මේකට විතරයි. නේ එතකොට එහෙනම් අන්නේ අවස්ථාවක් අනිවාර්යයෙන්ම ළඟා කරගන්න වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් මෙන්න මේ පළවෙනි ප්‍රශ්නෙට ඔන්න උත්තරේ තියෙනවා. ඇයි නිවන් දකින්න ඕනේ? හරි? ඔහොම ප්‍රශ්නයක් අපි තුල තියෙනවා. හැබැයි මේක ඇතුලේ තව මේ දිහා ගැඹුරු තව කාරණේකුත් තියෙනවා. ඇයි? මේ දැන් අපි සතර පාය තියෙනවා හරි නැතුව හරි මොකක් හෝ මේ මොහොත මොහොත පාසහට ගන්න අපිට අර්බුදකාරී ස්වභාවයකුත් තියෙනවා. ඒක ඒක උත්තරේ හොයාගන්නත් ඕනේ. නේ? ඒ අන්නේ යමක් දැකලා තියෙන තමයි අර තත්ත්වයටපත් වෙන්නේ. හරි ඉහ භෝගකට යන්නේ ඔන්න හේතු හින්දා. එහෙනම් අපි මේ චතුරාර්ය සත්‍ය දැක ගන්න ඕනේ. එහෙනම් මේක පළවෙනි මොකද කිව්වේ? දුක්ඛ ආර්ය සත්‍ය. සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. ඔන්න චතුරාර්ය සත්‍ය කියන හතරට එනවා. ඒකේ පළවෙනි මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. දැන් එහෙනම් මෙන්න මේකදී අපි මොකද්ද දැනගන්න ඕනේ? දුක්ඛ ආර්ය සත්‍ය දැනගන්න. ඒ කියන්නේ මොකද්ද මේ දුක කියන්නේ මොකද්ද කියලා දැනගන්න වෙනවද නැද්ද? දුක කියන්නේ මොකද කියලා. හරි එනයි නම්. ඔන්න ඊළඟ ප්‍රශ්න දෙකයි. මොකද ප්‍රශ්න දෙක? දුක යන කුමක්ද? දුක හටගන්නේ කෙසේද? ඔන්න ප්‍රශ්න දෙකයි. දැන් ප්‍රශ්නේ ප්‍රශ්නේ ලියහගෙන ලියහගෙන යන්න ඕනේ. දැන් මෙන්න මේ දුක ආර්ථ දකින්න නම් මොකද්ද මේ දුක කියන්නේ කියලා දැනගන්න වෙනවා. මොකද්ද ඇත්තට මේ දුක කියන්නේ? කියන්න. දැන් මම කොහොමද හදාරක්ෂාව තියන්නේ? අර හැම වෙලාවෙම අර වහගෙන හිටිය වගේ ඉන්න බෑ. දැන් කතා කරන්නේ. මොකද්ද දුක කියන්නේ? මෙච්චරයි. ඕගොල්ලන්ට තේරෙන වැටහෙන විදිහට උත්තර දෙන්න. හරි නම් හරි. වැරදි නම් මොකද කරන්නේ අපි ඒක? හදාගන්න මෙච්චරයි. ඒ හින්දා Tamanට තේරෙන විදිහට කියන්නේ. මේකට මේ මම මෙහෙම කියන්න එපා. මේ දුක කියන්නේ මොකද? මහලු වචන ටිකක් කියන්න එපා. Tamanට. ආ. අපි අකමැති දේවල් දුකයි. හරි. මොනවද අකමැති දේවල්? ආ මැරෙන්නේ නැතුවින් හරි. ලෙඩ නැතුවින්. තව මොනවද? තව මොනවද? ලෙඩ නැතුවින්. තව. අර එකක් කිව්වනේ තව. ඈ? යා ඉපදෙන එකයි. තුනයි. තව. හරි. හතරයි. තව. හරි. දැන් ඔන්න දැන් ඔපන් මම බලමු අපි කරන පළවෙනි එකක් කිව්වා. මොකද කිව්වා? මැරෙන්නේ නැතුව ඉන්න තියෙනවා නම් හොඳයි. නේ? දැන් ඔයගොල්ලෝ කියපු තරම මම කියන්නේ. හරි. එහෙනම් දුකේ නිදාසෙන්න මොකෝ කරන්න ඕනේ? එතන මැරෙන එක දුක. එහෙනම් දුකේ නිදාසෙන්න මොකෝ කරන්න වෙන්නේ? නොමැරි ඉන්න වෙනවා. හරි. ඔන්න පළවෙනි එක හරි. එහෙනම් දැන් නොමැරි ඉන්න වෙනවා. ඊළඟට කිව්වා මොකද? ජරාවටපත් වෙන හින්දා ලෙඩ වෙන එක දුකයි කිව්වා. හරි. ලෙඩ වෙන එක දුකක් නෑ. දුකෙන් නිදහස් වෙන්න මොකෝ කරන්න වෙන්නේ? ලෙඩ නොවී ඉන්න වෙනවා. ඔන්න දෙකයි. ඊළඟ මොකද කිව්වේ? කැමති දේවල් ලැබෙන්නේ නැති වෙනකොට දුකයි. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න මොකෝ කරන්න ඕනේ? ඔක්කොම කැමති දේවල් ටික ඔව් ලැබෙන්නත් ඕනේ. ඔන්න තුනයි. තව මොනවද තියෙන්නේ? හිතවත් අය පියංගෙන් වෙන්වීම. ඔව් පියංගෙන් වෙන්වෙන එක දුක නම් පුළුවන් තරම් පියංගෙන් වෙන්වෙන්නේ නැතු ඉන්න වෙනවා. තව මොනවද තියෙන්නේ? ආ ඔව් ඉපදෙන එක දුක නම් ඉපදෙන්නේ ඉපදෙන්නේ නැතු ඉන්න වෙනවද නැද්ද? ඉපදෙන්නේ නැතු ඉන්නත් වෙනවා. හරි. දැන් තව මොනවද තියෙනවද දුක? ඔය ටික තියෙන්නේ. හරි. අපි බලමු සරල පොඩි උදාහරණයක් අරගෙන. අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. පොඩිම උදාහරණයක් කියන්නම් එතකොට මේක තේරුම් ගන්න හොඳයි. අපි අපේ ගෙදර ඉන්නවා පූසෙක් පැටව ටිකක් එක්ක. මෙන්න මේ පූසගේ කකුලක් කඩලා යනවා. හරි? මුට සැපද දුකද මේක? ඈ දුකයි. අපේ කකුලක් කඩලා යනවා. සැපද දුකද? දුකයි. උගේ අර කකුල දවසින් දවස ජරාවටපත් වෙනවා. සැපද දුකද? පූසට අහන්න. උගේ සැපයි කියන්න පුළුවන් මේ. උලට හැංගින්න දෙන්නේ තේරෙනවනේ. අපේ කකුල කැඩිච්ච කකුල දිගින් දින ජරාවටපත් වෙනවා. සැපද දුකද? දුකයි. මෙහෙම ගිහිල්ලා අර උගේ පූස් පූස් පැටියා මේ පූස් පැටව ටිකත් එක්ක ඉන්නකොට ඔන්න පූස්ලාගේ ඔය පැටව ටික ළඟට කබරේ කිට්ටු කරනවා. උට සැපද දුකද? ඇයි උ කෑ ගහන්නේ දඟලන්නේ පිම්බිනවා හෙට කරනවා කෑ ගහනවා. දැන් උගේ ළඟට උ පියගෙන ඉඳලා ලඟුනේ අපිය කෙනෙක්ද? අපිය කෙනෙක් මම. අපි ළඟටත් අපි ගෑ ලඟ වෙනවද නැද්ද? අපිටත් සැපද දුකද? හරි. අර ආපු කබරයා අර හිටපු එක පැටියෙක්ව අරගෙන ගියා. උට සැපද දුකද? අපිත් එක කෙනා වරයි යනවා නේද? ඈ සැපද දුකද? දුකයි. හරි. දැන් මම සරසාදාන වහන්න. යාගෙන යන්න. මට කියන්නේ ඌයි අපි අතර වෙනස. ඌට දුක කියන්න විදිහක් නැහැ. අපිට දුක කියන්න කාටද අපි කියන්නේ? ඔයගොල්ලෝ දෙනු කරලා මතයි. උඩ දුක කියන කෙනෙක් නෑ. හරියට. ආ තව එකක් අමතක වුණා. දැන් උඩ අතර කෑම බීම මොනවා හරි නැති වෙනකොට ඇඟේ දැවඩි දැවඩි ඥාව කී කෑ ගහ කෑ ගහ. ඌ කෑ ගහ ඉන්නවද නැද්ද? ඈ? ඉන්නවනේ. අපිට අපිට ඕන දේවල් ලැබෙනවා අපි මොකෝ කරන්නේ? ඒක ආමල තාත්තට බයිනවා, ඒක ආණ්ඩුවට බයිනවා, කාට හරි බයිනවා. නේ. ඇයි? නොලැබීම අලෝභය නොලැබීමට මේ ලෝභය නොලැබීමට මුලයි කියලා මතක නැහැ. ලෝභය නොලැබීමට මුලයි. දැන් තම තමන් ලෝභයෙන් වැඩේ කරලා ලැබෙන්නේ නැති වෙනකොට ඒකට ආණ්ඩුවට වෙන වැඩකුත් නැහැ. අම්මා තාත්තට වෙන වැඩකුත් නැහැ කාටවත්. දැන් අරු ගාගෙන අපි මොකද කරන්නේ? හතර වටේට වෙන වෙන ඉන්නවා. නේ? ඕකනේ මේක කරන්නේ. නේ? අරක දෙන්නේ නැහැ මේක දෙන්නේ නැහැ කියලා බයිනවා. දැන් නිකන් හොඳට ප්‍රඥාවෙන් හිතන්න ඇත්තටම ඌයි අපි අතර වෙනසක් තියෙනවද? ආ ලොකු වෙනසක් නැහැ. ආ හරි. පොඩි වෙනසක් තියෙනවද? අපිට අන්න අන්න ආව ප්‍රශ්නයක්. මොකද උට හිතන්න බෑ. අපිට හිතන්න පුළුවන්. අපි හිතුවලු. ආ හිතන්න. තාම හිතේ නෑ. අර උට ඔන්න යන්න හොඳ අපි ගන්න ඕනේ. උට හිතන්න බෑ. අපිට හිතන්න පුළුවන්. කතාව ඇත්තද නැද්ද? කතාව ඇත්ත. උට හිතන්න බෑ. අපිට හිතන්න පුළුවන්. අපි බලන්න ඕනේ හදවතට එකදව. අපි හිතුවද නැද්ද? ආ හිතමින් ඉන්නවා. ආ හරි. ඒක තමයි. ඒක හොඳයි නේද? හිතමින් ඉන්නවා. දැන් ඔතන ඔන්න උට හිතන්න බෑ. අපිට හිතන්න පුළුවන් කියවනේ ඔයගොල්ලෝ. හරි. ඒකත් ඇත්ත. කතාව ඇත්ත. අපි හිතමු දැන් මම මේ පූසා වයින් කළා. ඔතනට දානවා. අන්න ආගම කවුරු හරි බත් එකේ. ක්‍රිස්තියානි කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් හරි හින්දු කෙනෙක් හරි ඔතනට දානවා. මෙන්න මෙයාට කියනවා අපි මාතයෝ අපේ ආගමේ අපි කියනවා යාට අපේ ආගමේ හැටියට නම් මැරෙන එක දුකයි. ඕගොල්ලන්ගේ ආගමේ හැටියට ලස්වාගෙන යනවා නඩන්න ඕනේ නේද? ඕනේ නෑ. එහෙම කියනවා. මම නඩන්න ඕනේ නෑ එහෙම. ඕක ඉතින් හොඳ දැනගන්න මොකද නඩන්නේ? මේ නඩන්න ඕනේ එහෙම. නෑ එහෙ යනවා කියලා හිතාගත්ත නඩනවනේ උන්ට මිනිස්සු. කවුරු ආවම නඩන්නේ මේ ඉන්න මිනිස්සු මම නඩන්නේ. මැරිච්ච මිනිස්සු නෙමෙයි. ඒ ඒ මිනිස්සු එතකොට මැරිච්ච එක දුක කරගෙන නඩනවද නැද්ද? අන්නවනේ. හරි. අපේ ආගමේ හැටියට නම් ලෙඩ වෙනකොට දුකයි. ඕගොල්ලන්ගේ ආගමේ හැටියට. මොකක් කියයි? ආ. දැන් අර ටික කොහොම අර විදිහම අපි දෙකොල්ල අපි දෙකොල්ල දැන් කියාගත්තොත්. දැන් අපි දෙකොල්ල අතර වෙනස මොකද? දැන් සතර නම් කියවනේ ඔයගොල්ලෝ උට හිතන්න බෑ අපිට හිතන්න පුළුවන් කියලා. දැන් මනුස්ස මේ මනුස්ස කොටස් දෙක දැන් අරන් තියෙන්නේ. මේ මනුස්ස කොටස් දෙක ගත්තාම දැන් මොකද වෙනස? දැන් නම් නිකන් එක වගේ නේ. ඈ? දැන් නම් එක වගේ නේ. අතන නම් අපිට එන පොඩි chance එකක් ඌට හිතන්න බෑ අපිට හිතන්න පුළුවන්. කතාවත් හරි. හැබැයි දැන් ඉන්නේ මිනිස්සු දෙන්නේ. දැන් මේ දෙන්න අර ගත්තම නම් එකම බොප්පි වගේ නේ. දෙකම බොප්පි වගේ නේ. නේ. දැන් බැරි වෙලාවක් අපි කිව්වොත් ඔන්න ඔය දුක අපේ ලෞතර බුදුහාමුදුරුවෝ තමයි පෙන්වන්නේ කිව්වොත්. මොකද වෙන්නේ? ඈ? ඒක අපි දන්නවනේ ඒක කියන්නේ කියයිද නැද්ද? දන්නවා. හරි. මම දැන් ඔයගොල්ලන්ගේ සරල ප්‍රශ්නයක් අහන්නම්කෝ. මේ හොඳට තෝරගන්න ප්‍රශ්නයක්. හැබැයි මේ කියපු දුක් ටික දුක් නෙමෙයිද? දුක් තමයි. මේ කියපු ටික උත්තර තමයි. හරි. හෘද සාක්ෂියට එකඟව මට කියන්න. හෘද සාක්ෂියට එකඟව. හොඳේ. වංජනික ධර්ම වලට අහු වෙන්නේ නැතුව, කොලේ වහන්නේ නැතුව. මොකද නිවන් දකින්න බෑ කොලේ වහලා. කිසි දවසක. කොලේ වහන්නේ නැතුව, වංජනික ධර්ම වලට අහු වෙන්නේ නැතුව. අවංකව මට කියන්න, ඔය ටික දුකයි කියලා ඕගොල්ලෝ කිව්වේ. ඇත්තටම ලෞතුරා බුදුහාමුදුරුවෝ පෙන්නපු හින්දාද? පෙන්නපු හින්දාද? නෑ. එහෙනම් ඈ? අන්න අපිට මේ දැනිච්ච එකක් ඔය අපි කියනවා. හැබැයි මේ ලෞතුරා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ උත්තරම කියනවා මා දේශනා කරන්නේ පෙර නොයසු විරුදුවක්. පෙර නොයසු විරුදු ධර්මයක් කියනවා කියන්නේ. එහෙනම් අන්නේ දුක කවදා හරි අපි දැක්කේ නැති හින්දා තමයි මෙන්න මේ දුක විඳින්න වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ පෙන්වන අපිව කතා කරන දුකට එහා ගිය දුකක් ලෞතර බුදුවරු මේ ලෝකෙට පෙන්වනවද නැද්ද? පෙන්වනවා. ඒ දුක වැහිලා තියෙන්නේ. හැබැයි ඒක වැහිලා තියෙන ඉඳා ඒක දකින්න නැති කාල අපිට මෙන්න මේ දුක් ටික උරුම වෙනවද නැද්ද? උරුම වෙනවාමයි මොකද හේතුව මේ ලෝකේ සත්වයෙක් හැටියට මනුස්සයෙක් හැටියට මේ ලෝකේ උප්පත්ති සිද්ධ වුණා නම් ඒ කෙනාට ජරා මරණ ශෝක පරිදු දුක් මෙන්න මේ ටික උරුමකම් කියන දඟලනවද නැද්ද? දඟලන. එහෙනම් මෙන්න මේ දුක කියන එක මොකක් හරි ලෝකේ තියෙනවද ක්‍රමයක්? බුද්ධ ආගම දුක, ක්‍රිස්තියානි දුක, මුස්ලිම් දුක, Hindu දුක. මෙන්න මෙහෙම දුකක් කියලා එකක් තියෙනවා කොහේ හරි. දැන් නැත්නම් දුක කියලා තියෙන්නේ. දැන් Hindu අයට වෙනම දුකක්. මුස්ලිම් අයට වෙනම දුකක්. ක්‍රිස්තියානි අයට වෙනම දුකක්. අපිට වෙනම දුකක්. එහෙම මොකක් හරි තියෙනවද? දැන් මොකද දුකද තියෙන්නේ? ආ දුකක් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ දුක කියන එක නම් ඔන්න ඔය දුක හට ගන්න ඕනේ ඔක්කොටම එකම විදිහකටද විවිධ විදිහකටද? මේ ලෝකේ ඉන්න සියලු ප්‍රජාවටම ගත්තාම දුක හට ගන්න ඕනේ එක විදිහකටද? නැත්නම් එක වෙන වෙන විදිහවලටද? එක විදිහකට නෙමෙයි. නේ. එහෙනම් මේ සියලු ලෝක සත්ත්වයන්ට තියෙන පොදු අරුමුදයකට විසඳුමක් තමයි ලෞතර බුදුවරු පහළ වෙලා දේශනා කරන්නේ. ලෞතර බුදුවරු පහළ දේශනා කරන ලෝක සත්ත්වයන්ට තියෙන පොදු අරුමුදයක්. හැබැයි මෙන්න මේ පොදු අරුමුදය සියලු ලෝක සියලු සත්ත්වයන්ට තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි සියලු ලෝක සියලු සත්ත්වයන්ට මේ පොදු අර්බුදයට විසඳුම තේරෙනවද? සියලු ලෝක සියලු සත්ත්වයන්ට තියෙන පොදු අර්බුදය ඕක තමයි. හැබැයි පොදු අර්බුදය විසඳුම තේරෙන්නේ නැහැ සියලු ලෝක සියලු සත්ත්වයන්ට. අන්න තථාගතයන් වහන්සේ කියනවා මේ බුද්ධ දේශනාව ප්‍රඥාවන්තයන් උදෙසා පමණයි. එහෙනම් කාටද මේක තියෙන්නේ? ප්‍රඥා. එහෙනම් සියලු ලෝක සියලු සත්ත්වයන්ට තේරෙන්නේ නැහැ. අන්න ඒකෙන් හේතු වාසනා ටික අරගෙන කාර්මික අපුලාගෙන ආව කෙනාට මේක කිව්වහම තේරෙනවා වෙන කිසි කෙනෙකුට කිව්වට තේරෙන්නේ නැහැ. හේතුව ඇයි? මේ අර අපි කතා කරපු දුක ඕන කෙනෙකුට තේරෙනවා. නේ? මොකද ඒ දුක දකින්නේ වේදනාචෛසිකයෙන්. බුදු සාසනේ දුක දකින්නේ ප්‍රඥාචෛසිකයෙන්. දෙක දෙක. වේදනාචෛසිකයට කරන්න පුළුවන් එකම දෙයක් තියෙනවා අපි හොඳට අඬ ඕන එක. වේදනා චෛසික කරන්න පුළුවන් ඒවා අපි හොඳට ආඩවන්න පුළුවන්. ප්‍රඥා චෛසික තමයි ආඩවන්න බැරි. හයි ප්‍රඥා චෛසිකෙන් විතරයි සැනසීම ලැබෙන්නේ. ඒකයි බුදු සාසනය තථාගතයන් වහන්සේ කියන්නේ මාගේ සාසනය ප්‍රඥාවන්තයන් උදෙසා පමණයි. හැමෝටම කිව්වේ නැහැ. නේ? හැමෝටම කිව්වද? කිව්වේ නැහැ. හැබැයි උන්වහන්සේට ඉන්ද්‍රිය කරපත ඥානය තියෙන හින්දා උන්වහන්සේ දන්නවා කාටද ප්‍රඥාව තියෙන්නේ? කාටද ප්‍රඥාව නැති කියලා දන්නවා. දැන් අපිට පුළුවන් ප්‍රඥාවන්තය හොය හොය බණ කියන්නේ. බෑ. ඇයි බැරි? අපිට ඉන්ද්‍රිය කරපත ඥානෙ නැහැ. ඒක බුදුරණට පමණයි තියෙන්නේ. නේ? ඒ හින්දා මෙන්න මේ බුදු සාසනයේ දුක කියන්නේ මොකක්ද කියලා චුට්ටක් හොයාගන්න වෙනවා. නේ? මම ඔකට සරල උදාහරණයක් කියන්නම්. හරි ඔබ අහපු කට්ටිය පුළුවන් තරම් නිශ්ශබ්ද අහපු කට්ටිය මෙතන නැතිනේ ඉන්න කට්ටිය අනිත් කට්ටිය පුළුවන් තරම් උත්තර දෙන්න සරල ප්‍රශ්නයක් අහන්න ඕගොල්ලෝ දිය වැඩියාවට කැමතිද නැද්ද දිය වැඩියාවට කැමතිද නැද්ද කැමති කවුරු ඉන්නවද උස කවුරක්වත් නැහැ හොඳයි පැණි ගස ගන්න කැමතිද නැද්ද ඈ කැමති ડોක්ටර් මොකද කිව්වේ පැණි ගස ගන්න එපා කියලා කිව්වා හරි හොරෙන් හරි කරන්නේ මොකද පැණි ගස ගන්න එක නේද හරි හරිනේ උදාහරණ දෙන්න කියපු හරි දැන් මට කියන්න දුකට කැමතිද නැද්ද දුකට කැමති කවුරු හරි කෙනෙක් ඉන්නවනම් අතුස්සන්. එක්කෙනෙක්වත් නෑ. දුකට කවුරු කැමති නෑ. හෘද සාක්ෂියට එකඟව වංචනික ධර්ම වලට අහු වෙන්නේ නැතුව හෘද සාක්ෂියට එකඟව කියන්නේ දුකටපත් වෙන වැඩ පිළිවෙලට කැමතිද නැද්ද? දුකටපත් වෙන වැඩ පිළිවෙලට කැමතිද නැද්ද? කැමති? උත්තර දෙකයි තියෙන්නේ. කැමතිද නැද්ද? කැමති වගේ නෑ. ඒක කැමතිද නැද්ද? මොකද ඕගොල්ලන්ගේ දෙන උත්තරේ එන්න ඕනේ. මම උත්තර කියන කෙනේ සාකච්ඡා සාර්ථක වෙන්නේ එහෙම නෙමෙයි. කැමතිද නැද්ද? ආ හරි මෙහෙම හිතන්නකෝ. දැන් මේක ගන්න බෑනේ උත්තර කියනවා. කැමති කට්ටිය අතුස්සන්. දුකටපත් වෙන වැඩ පිළිවෙලට කැමති කට්ටිය. ආ තුන්. කැමති නැති කට්ටිය. දැන් මොකකට හරි ඉන්න ඕනේ හොඳේ. ආ. කැමති නැහැ. හරි. එහෙනම් උදාහරණයක් පොඩ්ඩක් අහගන්නකො. දියවැඩියාවට කැමතිද නැද්ද? ඈ? දියවැඩියාවට කැමති නැහැ. පැනට සලන්න කැමතිද නැද්ද? පැනට සලන්න කැමතිද නැහැ. ආ කැමති. දුකට කැමතිද නැද්ද? කැමති නැහැ. දුකට පත් වෙන වැඩ පිළිවෙලට කැමතිද නැද්ද? දැන් උත්තර හොයන්නේ. කැමති නැහැ. ආ කැමති නැහැ. එහෙනම් මම තව පාරක් කියන්නම්. දියවැඩියාවට කැමතිද නැද්ද? හොඳට හිතන්න මම කියන කියන්නේ මොකද්ද කියන්නේ. දියවැඩියාවට කැමතිද නැද්ද? කැමති නැහැ. පැනට සලන්න කැමතිද නැද්ද? මට කරන්නත් කැමති නෑ. ආ එහෙනම් ඉතින් දියවැඩිය හැදෙන්නේ නෑ. අන්න අවුලක් නෑ. එහෙනම් අවුලක් නෑ. හැබැයි අපි මොකද කරන්නේ හොරෙන් හරි කනවද නැද්ද? කනවා. එහෙනම් අපි දුකටපත් වෙන වැඩපිළිවෙලට කැමතිද නැද්ද? ඒ දුකට කැමති නෑනේ. අවුලක්වත්. මේ උපමාවක් කිව්වම අපිට තෝරගන්න මොකද කියන්නේ කියලා. හරි. දුකටපත් වෙන වැඩපිළිවෙලට අපි කැමති වෙලා තියෙනවද නැද්ද? කැමති වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නේ නෑ ඒක දුකටපත් වෙන වැඩපිළිවෙලක් බව. ඒක දුකටපත් වෙන වැඩපිළිවෙලක් බව දන්නේ නැති හින්දා අපි ඒකට කැමති වෙනවද නැද්ද? ඈ? කැමති වෙනවා. පැණි රස කන වැඩේ ප්‍රියද නැද්ද? පැණි රස කන වැඩේට ප්‍රියද නැද්ද කියලා අහන්නේ. ප්‍රියයිද නැද්ද? ප්‍රියයි. එහෙනම් දුකටපත් වෙන වැඩ පිළිවෙලටත් ප්‍රියද නැද්ද? ඈ? නෑ නෑ අපි නේ දුකටපත් වෙන වැඩ පිළිවෙලට ප්‍රියද නැද්ද කියලා අහන්නේ. ප්‍රියද නැද්ද? ප්‍රියයි. නම් දුකටපත් වෙන වැඩ පිළිවෙලට ප්‍රියයි නේ. එහෙනම් මේ තථාගතයන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්නේ මොකද? දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කරනකොට වචනයක් කියනවා මොකද? අද ගෙදර ගිහලා ධම්මචක්ක කරගෙන බලන්න පරිඤ්ඤයන්ති කියලා වචනයක් කියනවා. පරිඤ්ඤයන්ති ධම්මචක්කපවත්තන සූත්‍රය. ඔන්න පරිඤ්ඤයන්ති කියන වචනේ කියලා තමයි ධාතකතන මාසේ දේශනා කරන්නේ. පුබ්බේ අනුනුසේස ධම්මේ සූචක්කු මුදපාදී ඥානමුදපාදී විද්‍යාමුදපාදී ආලෝකමුදපාදී කියලා කියන්නේ ඔන්න වචනේ කිව්වට පස්සේ. මොකද මේ පරිඤ්ඤයන්ති කියන්නේ දුක පිරිසිඳ දැනගත යුතුයි. ප්‍රියතාවය සිඳ බැලිය යුතුයි. එහෙනම් දුකට පත් වෙන වැඩ ටිකට අපි ප්‍රියද නැද්ද? ප්‍රියයි නේ. ඒක සිඳ බලන්න ඕන නේ. එහෙනම් පැනලා සාන වැඩේට ප්‍රියද නැද්ද? ඒක පොඩ්ඩක් සිඳ බැලුවා නම් දිවැඩිය හැදෙනවද? ඔව්. හොඳට මතක තියා මතක තියාගන්න හැබැයි මම මේ ඔප්පු කරන්න හැදුවේ පැනලා සාලා දිවැඩිය හැදෙනවා කියන්නේ නෙමෙයි හොඳේ. නැත්නම් ආහනේ පයිලන දිවැඩිය හැදෙන්නේ හේතු නැද්ද කියලා. මේ දහම් ප්‍රශ්න විස්තර කරන්න විතරයි මේක ගත්තේ. ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේක හොඳට පෙන්වන්න. මම ඇයි මේ දුක කියන්නේ කොහෙද වැහිලා තියෙන්නේ කියන එක පෙන්වන්න ගත්තේ. එහෙම නැතුව අරම දෙයක් සානාත කරන්න ගත්තා නෙමෙයි. ඒක මේක හොඳට ඔයගොල්ලන්ට මම හැම වෙලාවෙම සාකච්ඡා හැම තැනකම පෙන්වන්නම්. පැනලා සාන වැඩේට කැමති නේද කියලා අහන්න. ඒක තේරෙයි. ඔය උදාහරණ සාකච්ඡා ඉවරන දවසේ නකම්ම. ඒක තමයි අපි අහුවෙන්නේ. මේ අහුවෙන තැනදී අහුවෙන තැන අපිට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. නේ? එහෙනම් මෙන්න මේ බුද්ධ ශාසනයේ දුක ඇත්තටම තියෙන්නේ ප්‍රිය ස්වභාවයෙන් නේද? බුද්ධ ශාසනයේ පෙන්නන දුක තියෙන්නේ වැහිලා මොකෙන්ද? ප්‍රිය ස්වභාවයෙන් වැහිලා තියෙන්නේ. ඒක තථාගතයන් වහන්සේගේ ලෝකේ ප්‍රිය දෙයක් ඇද්ද මధుර දෙයක් ඇද්ද තණ්හාවෙහි උපදීයි පවතී. එහෙනම් ලෝකේ ප්‍රිය දෙයක් ඇද්ද මధుර දෙයක් ඇද්ද තණ්හාවෙහි උපදීයි පවතී. නේ? ඔන්න ඕක බැරි වෙලාවක් අප්‍රිය උනේ නැත්තම් අපි ඔතන හා වෙනවද නැද්ද? ඕක ප්‍රිය උනේ නැත්තම් හා වෙනවද? හා වෙන්නේ නැහැ. එහෙනම් අන්නේ ප්‍රියතාවය සිඳ බලන්න පුළුවන්කම තිබ්බනම් අපි ඔකත් එක්ක හා වෙන්නේ යන්නේ නැහැ. එහෙනම් ඊළඟට හොයාගන්න වෙනවා දුක ඔන්න දැන් තාම දුක මොකක්ද කියන හරියට දන්නේ නැති වෙන පුළුවන්. නමුත් මෙන්න මේ කොහොමද මේ බුද්ධ ශාසනය කියන දුක පෙන්වන දුක තියෙන්නේ හැංගිලාද නැද්ද? හැංගිලා. හැබැයි එළිපිට පේන දුක් ටිකකුත් තියෙනවා. ඔන්න ඒ දුක් ටික අපිට විඳින්න ඕනේ ඇයි මේ හැංගිලා තියෙන එක අපි දැක්කේ නැති හින්දා. එහෙනම් මෙන්න මේක ලෞතර බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා පෙන්වනකම් අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ආර්ය පරම්පරාවේ ඉන්න කවුරු ආර්ය උත්තමෙක් මේක පෙන්වුවට පස්සේ තමයි අපිට මේක වැටහෙන්න ගන්නේ. එතකන් අපිට මේක වැටහෙන්නේ නැහැ. නේ? ඔකට පොඩි උපමාවකුත් තියෙනවා. තථාගතයන් වහන්සේ පෙන්වන. මිනිස්සෙක් යනවා බිලි බාන්න. මෙන්න මේ මිනිස්සේ බිලි බාන්න යන මිනිස්සේ ගෙනියනවා පොඩි බඩු කලමනාටියක් ගෙනියනවා. මෙන්න මේ ගෙනියන කෙනා මොනවද ගෙනියන්නේ? බිලි පිටක් ගෙනියනවා. ඒකට ගැට ගහන නූලක් ගෙනියනවා. ඒකට ගැට ගහන කොක්කක් ගෙනියනවා. අමුණන කොක්කක් ගෙනියනවා. ඌව මොකක් හරි ලොකු මාළුවෙක් වුණාම මෙල්ල කරගන්න පොල්ලක් හරි පීයක් හරි ගෙනියනවා ගහලා. ඌව දාගෙන ඉන්න මල්ලක් හරි මොකක් හරි ගෙනියනවා කියන්නවා. හැමක් ගෙනියනවා. යාට කීයක් ගෙනියනවද? හයක් ගෙනියනවා. මේ බිලි පිට නූල පොක්ක අලුට ගහන මොකක් හරි පොල්ල ඌව දාගෙන මල්ල. මේ පහ ගත්තොත් මාළුවාට සැපගෙන දෙන දේවල්ද මරණය හෝ මරණයට සමාන දුකගෙන දෙන දේවල්ද? මාළුවාට සැපගෙන දෙන දේවල්ද එහෙම නැත්නම් මරණය හෝ මරණයට සමාන දුකගෙන දෙන දේවල්ද? ඈ මාළුවාට මෙන්න මේ පහ මොනවද කියලා අහන්නේ විශේෂයෙන් අලුතෙන් ආපයි මොකක්වත් නැහැ නෑ මේ මේ පහම දැන් කිව්ව පහම ගහගන්න බිලි පිට නූල පොක්ක අර මේ ඔන්න පහ මේ පහ මාළුවාට සපයන දෙන දේවල්ද මම මරන්නේ හෝ මන්නේ සමහර දුකක් ගැන දේවල් ගහන්නේ සපත් නැහැ ආ දුකක් නැහැ හොඳයි පොඩ්ඩක් සාකච්ඡාවට සම්බන්ධ වෙලා පොඩ්ඩක් ප්‍රශ්න කරන්න ගන්න ඉන්න හොඳයි පළවෙනි දවසේ දුන්නු උත්තර මතකද ඔයාලා ආලම නැද්ද හැබැයි මෙන්න මේ පහ මොනවාක්වත් එහෙම දෙයක් නෙමෙයි හැබැයි මේ පහ සමහර අයට හිතෙනවා මරණය හෝ මරණයට සමාන දුක දෙන දේවල් කියලා හිතෙනවා හැබැයි හිතුණට එහෙම වෙන්නේ නැහැ ඇයි මෙයා ගිහිල්ලා අර නූල ගැට ගහලා ඉවරලා කොක්ක ගැට ගහලා මේකට දැම්මොත් කවදාකවත් මේකට මාළුවෙක් අහුවෙන්නේ නැහැ. ඊළඟට මෙයා මොකද කරන්නේ? අරකට යම ගැට ගහලා දානවා. අන්න මාළුවා අහුවෙනවද නැද්ද එහෙනම්? එහෙනම් ඇත්තටම මාළුවාට මරණය හෝ මරණයට සමාන දුකක් ගෙන දෙන්නේ අර ඇමෙන් නේද? හැබැයි ඇම මාළුවාට ප්‍රියද නැද්ද? දුකද ප්‍රියද? ප්‍රියයි. එහෙනම් ඒ මාළුවා ඇමට ප්‍රියද නැද්ද? ප්‍රිය හින්දා මරණයට හෝ මරණයට සමාන දුකකට උරුමකම් කියනවාමද නැද්ද? කියනවා නේද? එහෙනම් ඔන්න ඔය මාළුවා වගේ අපි මොකෝ කරන්නේ? ඇමල් හයකට අහුවෙනවද නැද්ද? මොනවද අහුවෙන්නේ ඇමල් හය? ඇහෙන් රූපයි, කනේ ශබ්දයි, දිවෙන් රසයි, නාසයෙන් ගඳයි, කයින් පහසයි, මනෙන් ධම්මයි කියන හයපොළ පිය කරගන්නවද නැද්ද? එහෙනම් මෙන්න මේ හයපොළ පිය කරගත්තා නම් අර මාළුවාට වෙච්ච එක නම අත් වෙනවාමද නැද්ද? මේ. එහෙනම් මෙන්න මේක අර හැම දකින්න වෙලාවදී ඔන්න ඕක සිඳ බලන්න හැකියාව තිබුණා නම් අර මාළුවාට ගොදුරට අහු වෙනවද? ගොදුරට අහු වෙන්නේ නැහැ. එහෙනම් අපිත් මෙන්න මේ වගේ අහු වෙනවද නැද්ද? අහු වෙනවා. හරි. දැන් ඉතින් මෙන්න මේ බුදු සාසනේ දුක නිතරම වැහිලා තියෙන බව තවිසරට යන්න ඕනේ. නමුත් මේ මූලිකම ටිකේ තේරෙන්න ඕනේ බුදු සාසනේ දුක කියන්නේ අපිව පෙන්නන නිකන් අපි හිතනම දුක නෙමෙයි. ඒ හින්දා තථාගතයන් වහන්සේ ධම්මචක්කවත්තන සූත්‍රය විස්තර කරන්නේ මරණය දුකයි කියලාද මරණම්පි දුක්ඛා කියලාද? ඔව්. ඒ පියන්නක් තියෙන්නේ. එහෙනම් පිය කරගෙන ගිහින් නේද? දුක උදා කරලා දෙන්න. ජාතිය දුකයිද කිව්වේ? ජාතිපි දුක්ඛාද? ව්‍යාධි දුකයිද කිව්වේ ව්‍යාධි දුක්කද? කියන්නත් තියෙනව නේද? කියන්නේ මේක අයින් කරන්න පුළුවන්ද අපිට? අපිට ඕන විදිහට කියන්න අයින් කරන්න පුළුවන්ද කියලා අහන්නේ. දැන් අපි දුක කියන්නේ කියන්න අයින් කළාද නැද්ද? ආ අපි කියන්නේ කියන්න අයින් කරලා. දැන් මේක අයින් කරන්න පුළුවන් අපිට. මේ තමා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් කියලා දේශනා කරන්නේ අපි අයින් කරන්න පුළුවන් කෑලි. ඒක අපි අරගෙන තියෙන ඇත්තටම අඩුවෙන්ද නැද්ද? අඩුවෙන්. ඉතින් අඩුවෙන් අනන්තින් හින්දා තේරෙන්නේ. ඔව් අඩුවෙන්. භාගෙන් නැරෙන්නේ. අපි භාගෙන් දුක තේරෙනවා. හැබැයි තේරුම් ගන්න ඕන දුක තේරෙන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. නේ? හරි. දැන් ඔන්න ආගෙම තව චූටි පොඩි කැල්ලක් පෙන්නනවා ඔයගලන්ට හැටියට. අර සාකච්ඡාවේ ওই ධම්මචක්කපවත්තන සූත්‍රය කියාගෙන යනකොට අන්තිමටම කියනවා නේද සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියලා. එහෙනම් අන්තිමට දුක්ඛස්කන්ධය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය තමයි දුක කියන්නේ කියලා කියනවා. හරි. එතකොට අර පූසට තේරෙනවද ඒක? අවුට කොහෙන්ද තේරුන්නේ නැහැ. අපිට තේරුණාද? ආ ඒක තේරුණා අපිටත් නැහැ. අර ක්‍රිස්තියානි කෙනාට ඒක තේරුණාද? අර රණ්ඩාගම කෙනාට තේරුණාද? එයාට තේරිලත් නැහැ. අපිට තේරිලත්. දැන් එහෙනම් කියපුව ඕනම කැලේ තේරිලත් නැද්ද? එහෙනම් මේ බුදු දාසනේ ධම්මේ ධම්මචක්කපවත්තන සූත්‍රය ඇතුලේ අන්තිමටම තමයි විස්තර කරන්නේ මොකද්ද? ඇත්තටම දුක කියන්නේ මොකද්ද? සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියන එක තමයි විස්තර කරන්නේ. දැන් ඔයගොල්ලෝ මට කියන්න අවංකවම මැරෙන එක පංච උපාදානස්කන්ධයට අයිතිද? මැරෙන එක පංච උපාදානස්කන්ධයට අයිතිද නැද්ද? මැරෙන එක පංච උපාදානස්කන්ධයට අයිතිද නැද්ද? ඔය මැරෙන එක මැරෙන එක පංච උපසංකිතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ ස්කන්ධ කියන්නේ. ඒක මේ මිනිස්සේ මැරෙනවා කියන එක පංච උපාදානස්කන්ධයට අයිතිද නැද්ද? ඈ? අයිති? ආ තව ටිකක් තව ටිකක් ඔයාලා දෙන්න දෙන්න. පංච උපාදානස්කන්ධය කියන එක විපාකයක්ද? කර්ම සකසන වැඩක්ද? පංච උපාදානස්කන්ධේ විපාකයක්ද? එහෙම නැත්නම් කර්ම සකසන වැඩ පිළිවෙලක්ද? එහෙනම් මැරෙන එක විපාකයට අයිති ගන්න කර්ම සකසන වැඩද? මරණ විපාකයක්. එහෙනම් මරණය කියන එක පංචස්ථාප පංච උපාදානස්කන්ධයට අයිතිද? මිනිස්සේ මැරෙනවා කියන එක පංච උපාදානස්කන්ධයට අයිතිද කියලා අහන්නේ. පංච උපාදානස්කන්ධයට අයිති එකක් නෙමෙයි. මිනිස්සේ මැරෙනවා කියන එක පංච උපාදානස්කන්ධයට අයිති එකක් නෙමෙයි. දැන් පංච උපාදානස්කන්ධය නිරෝධ කරන්න ඕනද නැද්ද? ඉතින් මැරෙන නිරෝධ කරන්න ඕනේ. මැරෙන නිරෝධ කරන්න පුළුවන්ද? ඈ? මේ ලෝකේ මැරෙන නිරෝධ කරන්න පුළුවන්ද කියන්නේ? හැබැයි නිරෝධ කරන්න ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි පස්සේ හොයාගමු. හැබැයි මේ පේන මිනිස්සු මරණ නිරෝධ කරන්න බෑනේ. ඒක විපාක. ලෙඩ වෙන එකයි ති පංචස්කන්ධය මේ මේ පංච උපාදානස්කන්ධයයි ති නැද්ද? ලෙඩ වෙන එක. ලෙඩ වෙන එක පංච උපාදානස්කන්ධයයි ති නැද්ද? අපි තුන් කැස්සක් හැදෙනවා කියලා. ඔසාර තේරුම් ගන්න බැරි බොහොම සරලව කියන්නේ ඒකයි මුලින්. මේ කැස්ස හැදෙන එක පංච උපාදානස්කන්ධයයි ති නැද්ද? කකුලක් කඩලා යනවා. පංච උපාදානස්කන්ධයයි තිද? ඒක විපාකයක්. දැන් ඕගොල්ලෝ මේ දෙකල් දැන් ඔය දුකයි කිය කිව්වේ විපාක දුක් ටිකද නැද්ද? ඔන්න ඕක උතන තමයි එන්න ඕනේ. එහෙනම් අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ පෙන්නපු සංකිටේන පංච උපාදානස්කන්ධා කියන තැනට අපි ඇවිල්ලා නැත්තම් තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නු දුක දැක්කේ නැති හින්දා තමයි අන්න එතනට එන්න විදිහ නැහැ. හැබැයි අර කියපු දුක් ටික දුක් නෙමෙයි නම දුක් තමයි. දුක් දුක් තමයි ඒවා. හැබැයි යන්නේ දුක් ටික විඳින්න උනේ ඇයි? කලින් අද්දා මේ පංච උපාදානස්කන්ධ වැඩ පිළිලා කරගත්ත හින්දා. එහෙනම් මෙන්න මේක හටගෙන ඒකට දුක හටගෙන තියෙනවා. හරි. දැන් එහෙනම් මෙන්න මේ මොහොතේ අපි දුකෙන් නිදහස් වෙන්න නම් දුක හටගන්නේ ඔන්න ඊළඟ ප්‍රශ්නේ. දුක හටගන්නේ කෙසේද කියන ප්‍රශ්නේ එනවා. නේ. ඇයි? දැන් අපි එහෙනම් අපිට නිරෝධ කරගන්න පුළුවන් වෙන්නේ හටගන්න දුකද නැද්ද? හටගන්න දුකක් නිරෝධ කරන්න වෙන්නේ. වෙන දුකක් නිරෝධ කරන්න පුළුවන්ද? වෙන දුකක් නිරෝධ කරන්න බෑ. එහෙනම් මෙන්න මේ හටගන්න දුක නිරෝධ කරන්න නම් හටගන්නේ කොහොමද කියලා දැනගන්න වෙනවද නැද්ද? හටගන්න දුක දැනගන්න වෙනවද නැද්ද? දැනගන්න වෙනවා. කොහොමද දුක හටගන්නේ කියලා බලන්න වෙනවද? හරි. හරි. අපි බලමු ඇත්තටම කොහොමද දුක හටගන්නේ කියලා. දැන් මෙතනදී අපේ මේ මෙතනින් පස්සේ හරියටම අපි අපි වංචනික හැම වෙලාවෙම කියන එක වංචනික ධර්ම වලට අහු වෙන්නේ නැතුව කර්ද ශාක්ෂියට එකඟව හොයන්න ඕනේ ඇත්ත කතාවක්ද කියන එක. හරි. මෙන්න මේ අචේල කස්සප කියන කෙනා මොකද බුදුලා බුදුදාසනේ හදව මම මම දැක්ක සූත්‍රවලින් හදවත වගේ අපි ගොඩ යන්න පුළුවන් සූත්‍රය මේ තියෙන්නේ. හරියටම අපි ප්‍රශ්නෙට උත්තර දෙන තැන. දැක්ක සූත්‍රවලින්. මෙන්න මේ අතිල කස්සප කියන කෙනා එනවා තථාගතයන් වහන්සේ හම්බ වෙන්නේ. මේ අතිල කස්සප කියන එනවා තථාගතයන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා සර්ව සාධාරණ ප්‍රශ්න පහක් අහනවා. අපිට තියෙන පොදු හතේ තියෙන ප්‍රශ්න පහක් අහනවා. මෙයා. හරි. මොකක්ද අහන පළවෙනි ප්‍රශ්නය? බවත් ගෞතමියනි කිම දුක තමා විසින් කරන ලද්දේද? දුක තමා කරන එකද කියලා අහනවා. මෙසේ විචාරණ ලද්දේය කාශ්‍යප එසේ නොකියව වදාරණේය. මෙයා මෙයා ඇවිල්ලා මොකද අහන්නේ? දුක තමන් විසින් හදා ගන්නවාද කියලා අහනවා. එතකොට මොකද කියන්නේ? තථාගතයන් වහන්සේ මොකද කියන්නේ? එසේ නොකියව. තථාගතයන් වහන්සේ කියන්නේ එසේ නොකියව. එහෙම කියන්න එපාලු. එතකොට දැන් අපි බලන්න ඕනේ ඇත්තටම අපිට දුක ද තම තමන්ට දුක තම තමන් හින්දා හටගත්තද නැද්ද? හටගත් අවස්ථා තියෙනවද කියලා අහන්නේ. මේක පැත්තකින් තියන්න. ආ හොඳම බලන්න. ඔක පැත්තකින් තියන්න ඔක. ඔක පැත්තකින් තියලා මම ඒකගේ මම සූත්‍රය තුනේ කිව්වම ඔකට තේරෙනවා. අර දිහා බලන්න එතකොට බලන්න. හරි. දැන් කියන්නකො මෙහෙම. දැන් මේ අචල කසප කියන කෙනා තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා සාර සාධාරණ ප්‍රශ්න පහක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි අහන්නේ දුක තමන් විසින් හදා ගන්නවද කියලා අහනවා. හරිනේ. එතකොට තථාගතයන් වහන්සේ කියනවා මහණෙසේ නොකියමු. හරි. දැන් අපි බලන්න ඕනේ අවංකව මට කියන්න ඇත්තටම තමන් හින්දා හට දුක හටගත් අවස්ථා තියෙනවද නැද්ද? තමන් හින්දා දුක හටගත් අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? ආ තියෙනවා. තියෙනවනේ. හරි. බුදුහාමර මොකද කියන්නේ? තථාගතයන් වහන්සේ මොකද කියන්නේ? මහණේ සේනෝ කියව. ඒක වැරදිලු. නේ? හැබැයි දැන් තථාගතයන් වහන්සේ කියන එහෙම හටගන්නේ නැහැලු. හැබැයි අපි හටගෙන තියෙනවද නැද්ද? තියෙනවා. දැන් අපි හිතන් ඉන්නක හරිද වැරදිද? අපි හිතන් ඉන්න හරිද වැරදිද? වැරදි. නේ? හරි. අපිට දුක තමන් හින්දා හටගෙන තියෙනවා. එහෙනම් දුක හටගන්න විදිය දන්නේ නැත්තම් දැන් අපි හිතාගෙන ඉන්න විදිය හරිද වැරදිද? වැරදිනේ. එහෙනම් අපි දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය දන්නවද නැද්ද? දුක සමුදය ආර්ය සත්‍ය දන්නවද නැද්ද? දුක හටගන්න විදිය? දන්නවද? දන්නේ නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් අපි ඉන්නේ මොකේද? අර මුලින්ම වෙනම සූත්‍රය. නිය පිළියේද? මහ පොළේ. අර මුලින්ම වෙනම සූත්‍රය. නිය පිළියේද මහ පොළේ. ඔන්න බලා ගන්න. හරි. මම දන්නේ ඕගොල්ලෝ තියන්නේ නැහැ. මම පෙන්නනවා විතරයි. හරි. එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නේ ආවා දුක. එහෙනම් අපි ඇත්තටම බුදුබණ දන්නවද නැද්ද? එහෙනම් දුක හටගන්න විදිය දැනගෙන ඉන්නේ. මෙතන පළවෙනිම තැනනේ. මේ මේ ප්‍රශ්නේ කෙලවර අන්තිම අන්තිම වෙනකම් තථාගතයන් වහන්සේ කියනවා. හොඳේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ අහනවා. එහෙනම් බව ගෞතමයන් වහන්සේ දුක අනුන් හින්දා හට ගන්නවාද? එතන මම හින්දා හට ගන්න කියන්නේ එපා කිව්වනේ. අහනවා දුක අනුන් හින්දා හට ගන්නවාද? තථාගතයන් වහන්සේ කියනවා මහණේ සේනෝ කියව. ඒක වැරදි කියනවා. හරි. අපිට දුක අනුන් හින්දා හටගත්තද නැද්ද? ඈ? අම්මා තාත්තා හින්දා, දරුවෝ හින්දා, ගේ දොර හින්දා, යාන වාහන හින්දා, බඩු මුට්ටු හින්දා. මොකක්වත් නැත්නම් ගෙදර තියෙන කොස්සත් එක්ක හරි කවන්නේ නැහැ. දුක හටගත්තද නැද්ද? අය ඔක්කොම අනුන් පෙර අපිට තියෙන ඔක්කොම මේ හටගත්තද නැද්ද? හටගත්තා. හැබැයි තථාගතයන් වහන්සේ මොකද කියන්නේ? එසේනෝ කියව. එහෙනම් දැන් අපි හටගත්ත විදිය අපි දන්නවද? දන්නේ නැහැ. එහෙනම් ආපහු දුක හටගත්ත විදිය දන්නේ නැත්නම් චතුරාර්ය සත්‍ය දන්නවද? ඒ දන්නෙත් නැහැ. නේ එහෙනම් ඔන්න ප්‍රශ්න දෙකක් ඇහුවා මේ ප්‍රශ්න දෙකම අවංකවම ගත්තොත් අපි බලන්න ෆේල්ද නැද්ද මේ අපි දුක නිදහසෙන්නේ නැන්නේ දුක නිදහසෙන්නේ දුක හටගන්න කියන එක නේ එහෙනම් පළවෙනි ප්‍රශ්න දෙකම ගත්තොත් අපි ෆේල්ද නැද්ද ෆේල් නේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ එයා බැලුවා අනුන් හින්දා දැහුවාම එහෙම කියන්න එපා කිව්වා මම හින්දා දැහුවා එහෙම කියන්න එපා කිව්වා අනුන් හින්දා දැහුවාම එහෙම කියන්නත් එපා කිව්වා එහෙනම් ෂුවර් එකටම අනුනුයි තමනුයි හින්දා තමයි හටගන්නව ඇත්තේ කියලා මෙයා අහනවා එහෙනම් බලද්දී ගෞතම නාස අනුනුයි තමනුයි හින්දාද දුක හටගන්නේ කියලා අහනවා තථාගතයන් වහන්සේ ආයි කියනවා මහණෙනි නොකියෝ එහෙම කියන්න එපා දැන් අපිට අනුනුයි තමනුයි හින්දා හටගත්තද නැද්ද අපි තමනුනේ අනුනේ හින්දා හටගත්තද නැද්ද? හටගත්තනේ. හැබැයි අපි හිතන් ඉන්නවා එහෙම තමයි කියලා. දැන් අපිට හිතෙන දේ හරියද? අපිට හිතෙන දේ හරියන්නේ නැහැ. වැරදි. අපිට හිතෙන දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි අපිට හිතෙන දේවල් නෙමෙයි බුදුරුන්ට හිතෙන්නේ. දැන් අපි හොයාගන්න ඕනේ අපිට හිතච්ච දේද බුදුරුන්ට හිතච්ච දේද? ඔය බුදුරු මේ කාරණේ හරියට විස්තර කරලා දෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළලා දේශනා කරනවා. දුක හට ගන්න විදියක්. අන්න ඒක තමයි අපි හොයාගන්න ඕන. හැබැයි ඒක හොයාගන්න කලින් අපි බලන්න ඕනේ. අපිට මේ කියන විදිහට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ආචාර රසපතින් ප්‍රශ්නේ අපිට තියෙනවා කියලා බලන්න ඕනේ. දැන් අපිත් ඔයගෙම මේක තථාගතයන් අපිට ඔහොම අහන ප්‍රශ්නයක් අහන්න හිතෙනවද? කාගෙන් හරි ගිහිල්ලා. මේ දුක හට ගන්නවා මං හින්දා දුක හට ගන්නවද? අනුන් හින්දා දුක හට ගන්නවද කියලා එහෙම අපිට අහන්න හිතෙනවද? අඩුම ගානේ එහෙම අහන්න හිතෙනවද අපිට? අපිට එහෙම හිතෙන්නේ නැහැ. අතේ රසබඩක් කරා කොහෙන්ද අපි ඇත්තේ? අන්න ඒක කියන්නේ අපිට අපේ ප්‍රශ්න ටික තෝරගන්න තේරෙන්නේ නැහැ. ඒතර අපිට වඩා ගොඩක් එහෙන් මේ අතේ රසබඩ කියන උත්තරය ඉන්නේ. ප්‍රඥාව වැඩි එච්චරට. නේ? ඉතින් මෙන්න මෙතන මොකක්කෝ ප්‍රශ්නයක් තියෙනවා තේරෙන්නේ. ඔහොම රහන හතරක් හරි පහ කනවා කියලා. අපිට ප්‍රශ්න අහගන්න තේරෙන්නේ නැහැ. අපි ඉතින් ඉන්නේ අපි මහා ප්‍රඥාවන්තය කියලා. බැරි නම් මේ ෆුට්බෝල් එකේ අන්තිම නැගලා ඉන්නේ බොහොම අමාරුයි. එහෙම නැත්නම් අපි උඩ නෙමෙයි ඉන්නේ. අපි ඉන්න තැන තෝරගන්න ඕකම හරි. ඔන්න පස්ස තුනක් ඇහුවා. රස තුනම ෆේල්. නේ? ඇයි? අපි හිතන් හිටියද නැද්ද අපිට දුක හටගත්ත අනුනේ තමන් හින්දා හටගන්නවා කියලා? හිතන් ඉන්නවනේ. හැබැයි ඒක අපිට හිතුණාට තථාගතයන් වහන්සේ කියනවා මහණේ සේනෝ කියව. එහෙම කියනවා නේද වැරදි කියනවා. එහෙනම් අපිට ඒ ඒ අවස්ථාවේදී අපි අපේ ප්‍රශ්නේ ගත්තොත් අපිට හිතවිලි විදිය වැරදි නේද? එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේත් අපි ෆේල්. හතරවෙනි ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ අහනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මම හින්දා නෙමෙයි නම් අනුන් හින්දා නෙමෙයි නම් අනුන් මම හින්දා නෙමෙයි නම් දුක කියන එක ඉබේ හට ගන්නවද? තථාගතයන් වහන්සේ කියනවා මහණේ සේම කියෝ. අපිට නිකන් ඉබේ හටගත් අවස්ථා තියෙනවා නේ. හිතපුවම එනවා නේ. කාල මොකක්වත් නැහැ බලන්නකො දිගුන ඉබේ එනවා වගේ. කියලා හිතෙනවා. හැබැයි අපිට හිතන එක. ඒකත් වැරදි. ඊළඟ තථාගතයන් වහන්සේ කියනවා ඊට පස්සේ මේ අතේ රස්ස බලනවා. දැන් වෙන අහන ප්‍රශ්න නැහැ. ඇයි? මං හින්දා දැහුවා එහෙමත් නැහැලු. අනුන් හින්දා දැහුවා එහෙමත් නෙමෙයිලු. අනුන් මම හින්දා දැහුවා එහෙමත් නෙමෙයිලු. ඉබේම හැවුවා එහෙමත් නෙමෙයිලු. පස්සේ ප්‍රශ්න අහනවා තථාගතයන් වහන්සේ නම් දුක කියලා දෙයක් නැද්ද? ඉවහන ඔන්න ඔන්න ප්‍රශ්න ටික. ඔයාලා මොකද කියන්නේ? දැන් ඔන්න මම අර කියන දේ. බවත් ගෞතමී දුව තමා විසින් කරන ලද්දේද? මෙසේ විචාරන ලද්දේද කාශ්‍යපේසේ නොකියව. ඒක වැරදිනේ. එහෙනම් එසේ නොකියව කියන්නේ. එහෙනම් අහනවා බවත් ගෞතමී කිම දුක මේ පෙරමා පෙරමා කියන්නේ අනු පිට. පෙරමා විසින් කරන ලද්දේද? මෙසේ විචාරන ලද්දේද කාශ්‍යපේසේ නොකියව. එහෙනම් අනුන් හින්දා ඇහුවම එහෙමත් කියන්න එපා කියනවා. බවත් ගෞතමයන් වහන්සේ දුක තමා විසින් පෙරමා විසින් කරන ලද්දක් දැයි මෙසේ විචාරන ලද්ද කාශ්‍යප එසේ නොකියව. දෙන්න හින්දාමත් නෙමෙයිලු. බවත් ගෞතමී කිම දුක තමා විසින් පෙරමා විසින් නොකරන ලද්ද දුක ඉබේ හටගත්තේද? මෙසේ විචාරන ලද්දේද කාශ්‍යප එසේ නොකියව වදාන ලද්දේ. එනි විහාර ගත්තේ නැහැ කියන. ඊළඟ කියනවා බලවත් ගෞතමයනි කිම දුක නැත්තේද? එහෙනම් දුක කියලා දෙයක් නැද්ද කියලා අහන. බලවත් ගෞතමයනි කාශ්‍යප දුක නොම නැතේය. මෙසේ විචාර ලද්දේය. කාශ්‍යප දුක නොම නැතේය. කාශ්‍යප දුක ඇත්තේමය. දුක කියලා දෙයක් තියෙනවා කියලා කියනවා. කාශ්‍යපය දුක නොම නැතේය. කාශ්‍යප දුක ඇත්තේ මේ මෙසේ වදාන ලද්දේය. එසේ විචාර ලද්දේ කාශ්‍යප මම දුක නොම නොදනිමි. නොදනිමි. නොම නොදකිමි. මේ හොඳ බලන්න නොදකිමි නොදනිමි කියන්නේ හොඳේ. මතනේ පටලවා ගන්න එපා. මොකද කියන්නේ? නොම. ඒ කියන්නේ දුක දැකලා ඉවරයි කියලා කියන්නේ හොඳේ. කාශ්‍යප මම දුක දනිමි. කාශ්‍යප මම දුක දකිමි. භාගතුන් වහන්සේ වදාරන්නේ. වහන්ස භාගතුන් වහන්ස මට දුක කියන සේක්වා භාගතුන් වහන්ස දුක මට දේශනා කරන සේක්වා. ඔන්න බුදුහාමුදුරු දුක කියන්නේ නැහැ. දැන් හිතා කියන විදිහ හරියට වැරදිද? දැන් අපි අපි හිතාගෙන හිටපු විදිහ හරියට වැරදිද? ඈ? දැන් මුලින්ම හදාගන්න අපි හිතාගෙන හිටපු හරියට වැරදිද? අපි හිතාගෙන හරියට වැරදිද? වැරදි. එහෙනම් මේ අතර මේ බුදුහාමුදුරු දැන් කියන දේ අහන්න වෙනවද නැද්ද? ඇයි? අපි දන්නේ නැහැ මොකද්ද දුක කියන්නේ තාම කියලා නේද? මේ දුක හදාගන්න විදිහ අපි දන්නේ නැහැ. ඉතින් දුක හදාගන්න විදිහ දන්නේ නැතුව දුක නිරෝධ කරන්නත් බෑ. නිරෝධ කරන ප්‍රතිපදාවට එන්නත් බෑ. බලන්න ඊළඟට මොකද කියන්නේ? මේකෙම පාළිය. හොඳේ. කාශ්‍යප හේ කෙරේ හේ විඳි මුලදීම මෙබඳු ලබ්ධියක් ඇති කලෙහි දුක තමා විසින් කරන ලද්දක්දයි මෙසේ කියන්නේ තෙල සාස්වත දෘෂ්ටියට පැමිණි. මොකටද පැමිණෙන්නේ? දුක අනු තමන් හින්දා හට ගන්නවා කියලා කවුරු හෝ කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඒක සාස්වත දෘෂ්ටියට වැටෙනවා. මේක දෘෂ්ටියක්. ඒ වගේම දුක අනු විසින් කරන ලද්දයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක උත්තේජ දෘෂ්ටියට වැටෙනවා. නේ? බුද්ධ ශාසනයේ තියෙන දෘෂ්ටිගත වෙනක සියලු දෘෂ්ටින්ගේ ප්‍රහාණය පිණිසද? එහෙනම් අපි අපි මෙන්න මේ විදිහට හිතාගෙන ඉන්නවා නම් ඉන්නවා නම් ඒ ඉන්න කෙනා ඉන්නේ දෘෂ්ටිගත වෙලාද නැද්ද? එක්කෝ එයා සාස්වත දෘෂ්ටියක ඉන්නවා එක්කෝ උත්තේජ දෘෂ්ටියක ඉන්නවා. මේ දෙකෙන් එකක ඉන්නවා. ඊට පස්සේ මේකේ කාශ්‍යපතේ මේ කාශ්‍යපතේ මේ ඒ මේ දෙයන්තයට නොපැමිණ මැදුම් පිළිවෙතින් පීඩිය දහම් දෙසයි. ඔය අන්ත දෙකට යන්නේ නැතුව, ඒ කියන්නේ උත්තේජ දෘෂ්ටියට යන්නේත් නැහැ, සාස්ත්‍ර දෘෂ්ටියට යන්නේත් නැතුව තථාගතයන් වහන්සේ දුක හටගන්න විදිය විස්තර කරනවා. කොහොමද හටගන්නේ? දහම් දෙසයි. ඕන හටගන්න විදිය. කොහොමද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වෙයි. සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වෙයි. මේක තුඩියක් තියෙනවා මොකද? විඥාන පත්‍යයෙන් නාම රූප හටගන්නේ. නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඒව කේවලස දුක්ඛ ස්කන්ධේ සමුදය හෝති කියලා ඔක විස්තර කරනවා. ඒක මෙසේ දුක් රැස්ගේ හට ගැනීම වෙයි. ඔන්න. එහෙනම් දුක හටගත්තේ මොකෙන්ද? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඒව කේවලස දුක්ඛ ස්කන්ධය සමුදය හෝති එන ඔන්න දුක හට ගන්න විදිය ඊළඟට කියනවා අවිද්‍යාව නිරෝධයෙන් සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධයෙන් මෙසේ දුක් රැස්ගේ නිරෝධය වේ එන පටිච්ච සමුප්පන්නව දුක හට ගන්නවා පටිච්චසමුප්පන්න නිරෝධයෙන් දුක නිරෝධ කරනවා හරි මේ මුලින් පෙන්වන්නේ දැන් මේ කරුණ මේ මෙහෙම පෙන්වුවාට ආයෙ වෙන්න එපා මොකද හේතුව දැන් මේ මුලින් අපි ඕන කරන පොයින්ට් එක හොයාගන්න එපා හොයාගෙන තමයි මේක ඊට පස්සේ ගැඹුරට විස්තර කරගෙන යන්නේ එහෙනම් මෙන්න මේ මොනම හේතුවක් නිසාවත් මෙතනින් අපිට තෝරගන්න තියෙන එකක් තියෙනවා බාහිර ලෝකයේ හින්දා දුක හට ගන්නවද බාහිර ලෝකයේ හින්දා දුක හට ගන්නවද අට ගන්නවද නැද්ද? අට ගන්නේ නැහැ. Taman හින්දා දුක අට ගන්නවද? මම හින්දා දුක අට ගන්නවද නැද්ද? ඈ? බුදු දේශනා කරන්නේ නැහැ. ඇයි දුක අට ගන්න විද්‍යාවේ? ඉතින් මම හින්දා දුක අට ගන්නේ නැත්තම්. දැන් හැමෝම මේ මම නැහැ කියන දගලන්නේ. දැන් මම නැති කියන දගලන්නේ. මම නැති කරන්න නැගලුවට කමක් නැහැ. මම හින්දා දුක අට ගන්නවා. දුක අට ගන්නේ මොකෙන්ද? පටිසමුපාද අවිද්‍යාවයි. එහෙනම් මෙන්න මේ මම කියන එක අවිද්‍යාව තුලින් ගොඩනැගෙන එකක්ද? මොකක් හරි නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ඉන්න එකක් තියෙන එකක්ද? එහෙනම් අවිද්‍යාව යම් තැනක නැත්තම් අන්න එතනම ඉන්නවද? අවිද්‍යාව යම් දැනග නැත්තම්. ඈ? එහෙනම් හොඳට හිතලා කියන්න. අවිද්‍යාව නිසා මම හට ගන්නවද මම හින්දා විද්‍යාව හට ගන්නවද? අවිද්‍යාව නිසා මම හට ගන්නවද මම හින්දා විද්‍යාව හට ගන්නවද? එහෙනම් පහර ගන්න ඕනේ මටද අවිද්‍යාවද? මට පහර ගැහුවට කමක් නැහැ මෙන්න මේක ඇල්ල හරිනවා. මොකද්ද? මම හින්දා දුක හට ගන්නවා නා. අතේ රස සූත්‍රයත් එක්ක පරස්පරින් බෑ ගොඩක්. දුක හට ගන්නේ මොකෙන්ද? අවිද්‍යාව තුලින්. එහෙනම් අවිද්‍යාව තුලින් තමයි මාන ගොඩ නැගෙන්නේ. නේ? බුද්ධත්ව ගොඩ නැගෙන්නේ. එහෙනම් අපි අන්නේ අවිද්‍යාවට පහර ගන්නකොට මුලින්ම වෙන්නේ මොකද? සතර අපාගත වෙන සංයෝජන ධර්ම තුනක් ප්‍රහීන වෙනකොට අන්නේ සතර අපාගත වෙන මට්ටමට මමත්වයක් ගොඩ නැගුණා නම් මම කැදුවා නම් අන්නේ ප්‍රමාණයට නිරෝධ වෙනවා. ඒක නිරෝධ වෙච්ච ආර්ය ශ්‍රාවකයාටත් තාම මම ගොඩ නැගෙනවද නැද්ද? ඒ මට්ටමට අවිද්‍යාව තියෙනවා. නේ? ඒක කවදාද ඇත්තටම මම නැති වෙන්නේ නැත්තේ? දැන් අර මේ සංයෝජන ධර්ම වල මාන නැති නැති කවදාද? හරිය අපලෙදී. එතකන් යන්න වෙනවද නැද්ද? එතකන් යනවා. ඒතකොට ඒ අනුකූලව යනකොට ක්‍රමානුකූලව ටිකෙන් ටික මේක හරියන්නේ නැහැ නේ. හරි. එහෙනම් මෙන්න මට මෙතන තමයි මේක ඕන වෙන්නේ ඇයි? මෙන්න මේ දුක කියන එක කිසිම දවසක ඔයගොල්ලන්ට මේ පෙන්වන්නේ ඇයි? බාහිර තියෙන ද්‍රව්‍ය රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධම්මය කියන බාහිර වස්තුින්දා තියෙන දෙයක් එක මොනම හේතුවක් නිසාවත් දුක හටගන්නේ නැහැ. අවිද්‍යාව තුලින් දුක ගොඩ නැගෙනවා. අවිද්‍යා නිරෝධයෙන් දුක නිරෝධ කරනවා. එහෙනම් තථාගතයන් වහන්සේ කියනවා යමේ පටිච්ච සමුපාදේ දකිද ධර්මයේ දකිද ධර්මයේ දකිද බුදුන් දකි. එහෙම නැත්නම් ඔබ මා දකි කියලා විස්තර කරනවා. යමේ පටිච්ච සමුපාදේ දකිද ධර්මයේ දකි ධර්මයේ දකිද මා දකින්නේ කියන්නේ. මා කියන්නේ මොකක්ද? බුද්ධ ශාසනයේ මා කියන්නේ මිදෙනවට. මා කියන්නේ මිදෙනවා. මා මේ බල සමාගම කියන්නේ. ආ එහෙනම් යමෙක් පටිච්ච සමුප්පාදය දකීද ධර්මයේ දකීද ධර්මයේ දකීද මා දකී. එහෙනම් පටිච්ච සමුප්පාදය මොකද දකී මොකද කරලා දෙන්නේ? මොකද උදා කරලා දෙන්නේ? දුක උදා කරලා දෙනවා. එහෙනම් දුක උදා කරලා දෙනකොට දකින්න ඕන ධර්මයක් තියෙනවා. අන්නේ ධර්මය දකිනකොට මා දකී. මිදුණා. මොකෙන්ද මිදුනේ? දුකෙන් මිදුණා. මිදෙන්නේ දුකෙන්නේ. දුක හැදුවේ පටිච්ච සමුප්පාදයෙන් නම්. පටිච්ච සමුප්පාද නිරෝධය කරන්න ඕන ධර්මය දැක්කනම්. මොකෙන්ද නිදහස් වෙන්නේ? දුකෙන් නිදහස් මා දකී කිව්වේ ඒකයි. බුදුන් දකිවොත් හරි. ලෝකෝත්තරත්. එහෙනම් මෙන්න මේ අනිවාර්යයෙන්ම අපිට තෝරගන්න තියෙන මේ පටිච්ච සමුප්පාදයේ ප්‍රශ්නේ විතරයි නේද? එහෙනම් දුක හටගන්නේ පටිච්ච සමුප්පාදය තුලින් විතරයි. දැන් අද හවසට ගෙදර ගියාට පස්සේ දුක හට ගන්නවා හට ගන්නේ අම්මා හින්දාද පරිසම්පාදයෙන් පරිසම්පාදි ගන්නවද? දරුවා හින්දාද පරිසම්පාදි ගන්නවද? දැන් මෙතනින් බහලා එළියට යනකොටම ටීවී එකේ යනකොටම දුක හට ගන්නවා හට ගන්නේ පරිසම්පාදයේද ඒ ටීවී එකේ හින්දාද කියලා අහන්නේ. දැන් මෙතනින් හරියට මේක ඇප්ලයි කරන්න ටික විස්තර කරන්න ඒක අහන්නේ. දැන් මුලදී මේක පෙන්නන්නේ බෑ. මේක ඔළුවේ තියෙන්න ඕනේ. එහෙනම් දුක හට ගන්න මොකක් හින්දාද? පරිසම්පාද වෙන කතාවක් නැහැ. හැබැයි මේක අපි දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. දැන් මේ මූලධර්ම පෙන්නන්නේ. දැන් ඊළඟට අපි මේක ගන්න ඕනේ හිමීට මොකද කියන්නේ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ දුක කියන එකත් ඇත්තටම වැහිලා තියෙන්නේ. දුක හට ගන්න විදිහත් වැහිලා තියෙන්නේ. හැබැයි අපිට නිකන් මේ ඉස්සෙල්ලා පේන තියෙන දුකකුත් තියෙනවා. ඒ දුක හට ගන්න විදිහ අපිට දැනෙන විදිහකුත් තියෙනවා. හැබැයි මේ දෙකම අපිට හිතන දේවල් වුණාට ලෞතර බුදුරුගේ දේශනාවට අනුව ගැලපෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ ලෞතර බුදුරු මොකද මේ පහළ වෙලා උන්වහන්සේලා දේශනා කළා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේකෙදී අතිශය වැදගත් වෙන්නේ මේ සූත්‍රය මේ අන්තිමට උත්තර නැහැ. මෙන්න මේ අතිරසක මේ සූත්‍රය මේ මේ ප්‍රශ්නේ අහලා සාදුකාර තුනක් දීලා මෙතන නැගිටලා යනවා. මේ සූත්‍රය අන්තිමට මේක තියෙනවා මේ විස්තරේ. සාදුකාර තුනක් දීලා නැගිටලා ගියාට පස්සේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අහනවා අතිරසක මොකද්ද? ඇහුවා ප්‍රශ්නේ කියලා. ඒතර තථාගතයන් වහන්සේ මේක කොහොමයි කියනවා. දුක තමන් ඉඳහට ගන්නවා තමන් ඉඳහට ගන්නවා මේ ප්‍රශ්න අහපු පහම කියනවා ප්‍රශ්න පහම අහලා කියලා තථාගතයන් වහන්සේ මෙතන කියනවා ඕරම් වාරික සංයෝජන ධර්ම පහ ප්‍රහීන කළා නැවත මෙලොවට නොකමිනෙන අනාගාමි ඵලය පූර්ණ කළා දැන් මෙතන නැගිටලා ගියා කියනවා එක ප්‍රශ්නයක් යහුවේ. එක ප්‍රශ්නයක් යහුවේ අනාගාමි ඵලය පූර්ණ කළා සාදුකාර තුනක් දිල මෙතන ඉන්න කියලා යනවා. එහෙනම් තමන්ගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබිලා? එහෙනම් ඒ කාලේ තිබ්බ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරද නැද්ද? ඉවරයි. එහෙනම් මෙන්න මේ ලෝකේ අපිට තියෙන්නේ ප්‍රශ්න තියෙනවද නැද්ද? ප්‍රශ්න කියන්නේ සපද දුකද? දුක. එහෙනම් මේ ප්‍රශ්න වල ආරම්භය මොකක්ද ඇත්තේ? පටිසම්පාදේ. එහෙනම් පටිසම්පාදේ මෙන්න මේ ලෝකේට බැඳෙන ප්‍රශ්න කොච්චර තියෙනවද? ඈ? බලන්න. ඔව් මොහොතින් මොහොත ප්‍රශ්න කොච්චරක් වගේ තියෙනවද? කියන්න. කියන්න බැරි ගන්න ප්‍රශ්නනේ. හරි. ප්‍රශ්න කෝටියක් ගමුකෝ. ප්‍රශ්න කෝටියක්. හරි. ඔය කෝටිය ඇතුලේ රූප ප්‍රශ්න ටිකක් තියෙනවද නැද්ද? ශබ්ද ප්‍රශ්න ටිකක් තියෙනවද නැද්ද? ගන්ධ ප්‍රශ්න ටිකක් තියෙනවද නැද්ද? රස ප්‍රශ්න ටිකක් තියෙනවද නැද්ද? ස්පර්ශ ප්‍රශ්න ටිකක් තියෙනවද නැද්ද? ධම්ම ප්‍රශ්න ටිකක් තියෙනවද නැද්ද? එහෙනම් ප්‍රශ්න තියෙන්නේ කීයද? ප්‍රශ්න කීයද තියෙන්නේ? ප්‍රශ්න හයයි තියෙන්නේ. මේ ලෝකේ හතෙනි ප්‍රශ්නයක් කියන්නේ. ඇයි? එක්ක රූපයක් එක ප්‍රශ්නයක්. එක්ක සද්දයක් එක ප්‍රශ්නයක්. එක්ක ගන්ධයක් එක ප්‍රශ්නයක්. එක්ක රසක් එක ප්‍රශ්නයක්. එක්ක ස්පර්ශයක් එක ප්‍රශ්නයක්. එක්ක දැන් මට එක ප්‍රශ්නයක්. හත්වෙනි ප්‍රශ්නයක් තියෙනවද? හත්වෙනි ප්‍රශ්නයක් තියෙනවද කොහෙද? තියෙනවද? තියෙනවද කියන්නේ? ඈ? නෑ නෑ ලෝකේ හත්වෙනි ප්‍රශ්නයක් හට ගන්න ක්‍රමයක් තියෙනවද කියලා අහන්නේ. තියෙනවද? නෑ එහෙනම් අපිට ප්‍රශ්න තියෙන්නේ කීයද? ප්‍රශ්න හයයි තියෙන්නේ. ඔන්න ප්‍රශ්න හයම කෙලවර කොහෙද? පටන් ගන්න. මේ ප්‍රශ්න හයම කෙලවර කොහෙද? පරිසම්පාදේ. එහෙනම් මෙන්න මේ ප්‍රශ්න හයේ කෙලවරටම අපි කොහොම හරි පහර ගැහුවොත් මොකද වෙන්නේ? ඈ? දැන් මෙන්න මේ ප්‍රශ්න හය විසඳ ගන්න අපි මොකද කරන්නේ මම පොඩි උපමාවකින් කියන්නම්. අපි කරන්නේ චූටි අර අර දැකලා තියෙනවා නේද අර මේ චූටි අඩු මිටි තියෙන්නේ චූටි මිටි අර වීදුරුව ගහන ගන්න. ඔන්න වගේ හොඳ සවිශක්තිමත් කළුගල් බැමි මේ මේ කළුගල් බැම්මක් තියෙනවා. මෙන්න මේ කළුගල් බැම්ම කඩා ගන්න අපි මොකෝ කරන්නේ? චූටි අඩු මිටියක් අරගෙන උදේ ඉඳන් රෑ වෙනකන් තට්ටු කරනවා. නේ මෙතේ කාලයක් උදේ ඉඳන් රෑ වෙනකන් චූටි අඩු මිටියක් අරගෙන තට්ටු කරනවා තට්ටු කරනවා තට්ටු කරනවා ගල් පතුරක්ව ගැලවෙන්නේ නැහැ. ගල් තුනක් තියා පතුරක්ව ගැලවෙන්නේ නැහැ. මෙන්න මෙහෙම යනකොට කොයි වෙලාවක හරි කුළු ගෙඩියක් හම්බ වෙනවා දෑයට බදලා ගහන කුළු ගෙඩිය. ගහපුවම කොහෙන්නේ? දෙදරනවද නැද්ද? අර කළුගල් බැම්ම දෙදරනවා. ගෙදර ගමන් ගල් තුන ගල් වල යනවා ඊළඟට මොකෝ කරන්නේ තාපෙම හෙලිලාද නැද්ද හෙලිලා නේද දැන් හිමීට හැමදාම වතුර වැටෙනවා හුලං හමනවා වෙනකොට දවසින් දවස ගල මොකෝ වෙන්නේ ශක්තිමත් වෙනවද බුරුල් වෙනවද ඉන්නේ බුරුල් වෙයි බුරුල් වෙයි මොකෝ වෙන්නේ ගැලවි ගැලවි යනවා හැබැයි අර පළවෙනි දවසේ අඬු මිටිය ගගා ඉන්න ඉන්න කෙනාට දෑත බදලා අර කුළු ගෙඩියකින් ගහපු හින්දා තමයි බුරුල් ගල වල යන්න ඕනේ නේ හැබැයි කුළු ගෙඩියකින් ගහනකොට රිදෙනවද නැද්ද අඬු මිටිය ගහනකොට රිදෙන්නේ කුළු ගෙඩියකින් ගහනකොට ඈ අකුළු ගෙඩියකින් ගහනකොට රිදෙනවා එහෙනම් කුළු ගෙඩියකින් හයියෙන් ගහනකොට රිදෙනාට පස්සේ ප්‍රශ්න අඩු වෙනවද නැද්ද කයින් ගහනකොට ප්‍රශ්න අඩු වෙනවා නැද්ද? එයිද මේ මම කර කළුගල් 10කින් මේ බැම්ම ගහලා තියෙන්නේ. දැන් මෙන්න මේ බැම්මේ ගහපු ගමන් පළවෙනි තුනක් දෙදරන්න ගන්නවා. බලුල යනවා. එතකොට ඔන්න ඒ තුනත් එක්ක හදාගත්ත බැමි ටිකේ තියෙන ප්‍රශ්න ටික නිදහස් වෙනවද නැද්ද? ප්‍රශ්න ටික නිදහස් වෙනවා. එහෙනම් මෙන්න මේක හොඳට තෝරගන්න උදේ ඉඳන් රැ වෙනකන් අපි ප්‍රශ්න විසඳන්නද හදන්නේ වැඩි කරගන්නද? වැඩි කරගන්න. ජීවිතේ උදේ ඉඳන් රැ වෙනකන් නගලන්නේ ප්‍රශ්න විසඳගන්නද වැඩි කරගන්නද? විසඳගන්න. කවුද වැඩි කරගන්න බලන්න. ඔව් විසඳගන්න අපි කොහොමද උත්සාහ කරන්නේ? හරි. වෙලා තියෙන ප්‍රශ්න වැඩි වෙන එකද අඩු වෙන එකද? වැඩි වෙන එක වෙලා තියෙන්නේ. හරි. ඔන්න ඔය සියලු ප්‍රශ්න ටික අපි විසඳන්න ගියේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? එහෙනම් අවිද්‍යාවපච්ච සංකාරපච්ච විඥානපච්ච සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. ඔය කියන්නේ හයි. ඒක කිමින් කියන්නේ. හයි කියන්නේ ඉතින් මොනවද තියෙන්නේ? ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ඒව කේවලස්ස. දුක්ඛ ස්කන්ධය සමුදය හෝති. එහෙනම් මොනවද ලැබුණේ? දුක්ඛ ස්කන්ධයක් ලැබුණා. දැන් ප්‍රශ්නේ විසඳන්න ගියේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන් විසඳන්න ගියා. කෙලවර මොකද ලැබුණේ? තවත් ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රශ්නේ අපි විද්‍යාවෙන් විසඳුවොත් මොකෝ වෙන්නේ? අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධා මෙහෙම ගියොත් දුක්ඛ ස්කන්ධා නිරෝධා වෙන්න මෙපේ. එහෙනම් මෙන්න මේ ලෝකේ අපිට තියෙන්නේ ප්‍රශ්න විසඳන්නද යථාර්ථ අවබෝධයට එන්නද? අපි කරේ යථාර්ථ අවබෝධයට එන එකද ප්‍රශ්න විසඳ විසඳින්න එකද? විසඳිච්ච ප්‍රශ්නෙකුත් නෑ. එහෙනම් ප්‍රශ්න ටික පැත්තකින් තියෙද්දී මොකද කරන්න ඕනේ? යථාර්ථ අවබෝධයට එන්න ඕනේ. ඔකම උපමාව හොඳට තෝරගන්න ඕන තැනක් කියන්න ඕන. අර අඟුලි මාලට ප්‍රශ්නයක් තිබ්බද නැද්ද? අඟුලි මාලට ප්‍රශ්නයක් තිබ්බද නැද්ද? තිබ්බා. මොකද තිබ්බ ප්‍රශ්නේ? ඇඟිලි මාලේ පූජා කරගන්න ප්‍රශ්නේ තිබ්බේ. මෙන්න මේ ප්‍රශ්නේ විසඳ ගන්න. මේ කෙනා කරන්න තියෙන දහතු ගායර ඔක්කොම කරාද නැද්ද? දැන් මේ මිනිස්සු මාත් හොඳ එකක්ද? නෑ. වැඩ කරාද නැද්ද? කරා. මෙන්න මේ වැඩ ටික කර කර ඉන අතරේ නේ? දැන් මෙන්න මේ වැඩ ටික කරේ අර අර යාට ඇඟිලි මාලේ පූජා කරගන්න වැඩේ. මෙයා මේ වැඩේට මෙයා ප්‍රියද නැද්ද? ඇඟිලි මාලේ පූජා කරන වැඩේට. ඒක කොහොම හරි ඉෂ්ට කරගන්න නේද යාළඟ කරන්නේ. මෙන්න මේක ඉෂ්ට කරගන්න කියලා කරන්න තියෙන සියලු දහතු ගායර ටික කරා නේද? ඔන්න වැඩ ටික කර කර ඉන අතරේ ලෝතුරා බුදුහාමර හම්බ වෙනවනේ. අන්නේ හම්බ වෙච්ච වෙලාවේ මොකක් හෝ තථාගතයන් වහන්සේ කියන්නේ නැතිනේ. කියපු කාරණා අපි පස්සේ ගමුකෝ. මොකක් හරි ටිකක් කිව්ව නේද මෙයාට? මෙන්න මේ කියපු දේ මෙයා මනාලෙස ඇහුවට පස්සේ මෙයාට අර මුලින් තිබ්බ ප්‍රශ්නයක් තිබ්බ නේද? ඒ බුදුහාමුදුර හම්බෙන්න ඉස්සර ප්‍රශ්නයක් තිබ්බ නේද මෙයාට? තිබ්බනේ. අන්නේ ප්‍රශ්නෙට මොකෝ උනේ? එයා ප්‍රශ්නයක් තිබ්බනේ ජීවිතේ. ඒ ප්‍රශ්නෙට මොකෝ උනේ? දැන් හොඳ බලන්න මේ කියන්නේ මොකද කියලා. දැන් එයාට එහෙම ප්‍රශ්නයක් පැන නගිනවද? ආපහු. එයාට ඒ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි යාට ප්‍රශ්නයක් උනේ කලින්? එයා දැනගන්න ඕන එක දැනගෙන හිටියේ නැති හින්දා. දැනගන්න ඕන එක දැනගත්තට පස්සේ එහෙම ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. එහෙනම් අපිටත් මෙන්න මේ දැනගන්න ඕන එක දැනගත්තට පස්සේ මූලික මට්ටමේදී කවදාවත් පැන නගින්නේ නැති ප්‍රශ්න ටිකක් පැන නගින්නේ නැහැ කවදාවත්. يعني එහෙම ප්‍රශ්නයක් කවදාවත් පැන නගින්නේ නැහැ. දාංගුලි මාලේ එහෙම කොයි හතරක ඊට පස්සේ කියලා තියෙනවා දාංගුලි මම අනේ බලන්නකො තථාගතයන් වහන්සේ වැඩියා. උන්වහන්සේ වැඩිය නැත්නම් මම කොහොම හරි මගේ වැඩේ කරගන්න ඕනේ කියලා එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඇයි? තමන්ගේ ප්‍රශ්නෙට හරියටම උත්තරේ ලැබිලා ඉවරයි. අන්නේ ප්‍රශ්නෙට උත්තරේ ලැබිච්ච කෙනා දැන් ප්‍රශ්න දිහා බලන්නේ විද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද? දැන් බලන්න. දැන් බලන්නේ විද්‍යාවෙන්. ඉතින් විද්‍යාවෙන් ප්‍රශ්නය දිහා බලනකොට ඇත්තටම ඇත්ත පේනවද නැද්ද? ඉතින් අවිද්‍යාවෙන් බලන තාක්කල් පේන්නේ නැහැ. අවිද්‍යාවෙන් බලන තාක්කල් පේන්නේ නැති හින්දා අවිද්‍යාවෙන් බලන තාක්කල් එතන ප්‍රශ්නයක් පේනවා කියනවද නැද්ද? ප්‍රශ්නයක් කියන්නේ දුකද නැද්ද? ප්‍රශ්නයක් කියන්නේ දුක. එහෙනම් විද්‍යාවෙන් බලනකොට උත්තරේ පේනවද නැද්ද? උත්තරේ පේනවා. එහෙනම් ඒතර උත්තරයක් නැහැ ඒතර ප්‍රශ්නයක් පැන නගින්න නැහැ ප්‍රශ්නයක් පැන නගින්න නැත්නම් ඒතර දුකක් හටගන්නේ නැහැ නේ එහෙනම් අපිට තියෙන්නේ මම කෝටියක් පස්සේ කිව්වනේ නේ කෝටිය නම් හයට මම ගෙනාවා හැබැයි මොකක් හරි හරි තියෙනවනේ ඔන්න ඔය ප්‍රශ්න ටික ඔක්කොම ඇතකින් තියලා මේ මොකද්ද කියලා හරියට තෝරගත්තා නම් අන්න මූලික මට්ටමින් කැඩෙන ප්‍රශ්න ටික කැඩෙයි ආයි කවදාකවත් උපදින්නේ නැති විදිහටම ඒක කතා කරගෙන මම විස්තර කරනවා මම ඉස්සරහට සූත්‍ර වලින් පෙන්නන්න නූපන්නු කාමාශ්‍රව නූපන්නු භවශ්‍රව නූපන්නු අවිද්‍යාශ්‍රව මේවා උපදින්නේ නැහැ හැබැයි ඒ ටික ඉපදින්නේ නැතුනට ඉපදින ටික උතව තියෙනවද නැද්ද තියෙනවා එහෙනම් සෝතාපන්න අරසාවක යටත් පිළිදෙන ටිකක් තියෙනවා. සෞදාගාමී උත්තරමයට පිළිදෙන ටිකක් තියෙනවා. අනාගාමී උත්තරමයට පිළිදෙන ටිකක් තියෙනවා. අරියත් මාර්ගයේ උත්තරමයට පිළිදෙන ටිකක් තියෙනවා. අරියත් උත්තරමයට පිළිදෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊපස්සේ ඉවරයි ප්‍රශ්න ටික. හැබැයි උන්වහන්සේටත් කෑමක් හොයාගන්න ඕනේ නේද? මේ දානයක් හොයාගන්න ඕනේ නේද? කැම් ටිකක් පිපාසෙ බොන්න වෙනවද නැද්ද? බොන්න වෙනවා. ඒ එකක්වත් අවිද්‍යාවෙන් වෙනවද? නැහැ. දැන් ඕගොල්ලන්ට වතුර 35ක් එනවද නැද්ද? ඈ? පින්ද පවුද? පින්ද පවුද? ආ. එහෙනම් මොකක් හරි අවිද්‍යාවට මොකක් හරි දාන්න පුළුවන්. පුණ්‍යාවි සංඛාරات අපුණ්‍යාවි සංඛාරات ආනිජාවි සංඛාරات තියෙන ඕනෝක දාන්න පුළුවන්ද කියලා අහන්නේ. බෑනේ. ඒවට දාන්න බෑ. දැන් දවල්ට කැම ටිකක් කන්න ඕන වෙනවා. පින්න පවුද? ඈ? ඔය ඒක විපාක. දැන් කෙනෙක්ට බේතක් ලෙඩක් හැදෙනවා. පින්න පවුද? ඔය පවුන සංකීතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ සංඛාර කාලේ වැටෙනවා. පුණ්‍යාවි සංඛාරات පුණ්‍ය කොහෙන් හරි වැටෙනවද? එහෙම වැටෙනවද? නෑ. හැබැයි ඕන නම් ඔය වතුර ටික බොන්නම ගිහිල්ලා පාප පැත්තකට කොහෙද දාගන්න පුළුවන්ද බැරිද? ඕන නම් පුළුවන්. කැම කන්න ගිහිල්ලා පුළුවන්ද බැරිද? පුළුවන්. ලෙඩ දුක හැදිලා පුළුවන්ද බැරිද? ඕන නම් පුළුවන්. හැබැයි ඒකක්වත් ඉබේ එහෙම වෙනවද? ඉබේ වෙනවනම් මෙතනදී ගැලපෙන්න බෑ. මේ අචලසම සූත්‍රයත් එක්ක. අණු හින්දා එනවද? තමන් හින්දා එනවද? එහෙම වෙන්නේ නැහැ. නේ. එහෙනම් විපාකය අපි වෙනම තෝරගමු. ඒක මත ගොඩනගන වැඩපිළිවෙල දුක්ඛ ස්කන්ධය වෙනම තෝරගමු. මේක ඉතින් තව එහාට විස්තරාත්මක හිමීට හිමීට විස්තර කරගෙන යනවා. එහෙනම් මෙන්න මෙතනදී මේකෙන් හොඳට තෝරගන්න මේ අචලසම සූත්‍රය පෙන්වන්නේ ඒකයි. අවිද්‍යාව නිසා දුක හට ගන්නවා මිසක් වෙන කිසිම හේතුවක් හින්දා දුක හට ගන්නවා නෙමෙයි. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ අපිට අවිද්‍යාව හින්දා දුක හටගන්නේ අවිද්‍යාව යනු මේක ඉන්නේ ගන්න පෙළ ගැසගෙන නේ. අවිද්‍යාව හින්දා දුක හටගන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද කියන ප්‍රශ්නේ එනවා. ඇත්තට මොකද මේ අවිද්‍යාව කියන්නේ? නාරවගේ මොකද දැනෙන්නේ කියන ප්‍රශ්නයක් නැහැ. උත්තර හරි වෙන්න පුළුවන්. වැරදි වෙන්න පුළුවන්. මොකද මේ සාමාන්‍ය අර සාකච්ඡාවක් මම කරන්නේ මෙහෙම සාකච්ඡා කර කරන්නේ. එතකොට ඕගොල්ලන්ට දෙපැත්තට. එක පැත්තක් ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ හිතනවා. නැත්නම් ඔහේ නිකන් අහන් ඉන්නවා. එහෙම වැඩක් නැහැ. මොකද මේ Tamanට හිතන්න පුළුවන් වෙන්න ඕන. දැන් සමහර කොච්චර අපි ඉගෙන ගත්තත් අපිට හිතන්න බැරි නම් මේක තේරෙන්නේ නැහැ. හේතුව මොකද කිසිම ආර්ය උත්මේකුටවත් තථාගතයන් වහන්සේටවත් තව කෙනෙකුට හිතවල දෙන්න බෑනේ. නේ? මොකද යෝනිසෝ මනසිකාරය කියන එක තව කෙනෙකුට කරලා දෙන්න බෑ. ඒක තමම කරන්න ඕනේ. තථාගතයන් වහන්සේට යෝනිසෝ මනසිකාරය අපිට කරලා දෙන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ කියන්නේ නැහැ. මට ඔබලා විතර කරන්න බෑ. ඊතර වෙන්නේ ඔබලාගේ වැඩක් කියලා කියන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ අපිට ඒ ටිකක් කරලා දෙනවා. හැබැයි උන්වහන්සේ මොකද කරේ? මේක තෝරගත්තා තෝරගෙන ඔක්කොම ගැන අවබෝධ කරගෙන සද්ධර්මය දේශනා කරා. විපාක කනට සද්ධර්මය ඇහි. හැබැයි ඇහුනට විතරක් වැඩක් නැහැ. ඇහෙන එක සුතමේ ඥානෙ විතරයි. චින්තාමේ ඥානෙ ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම තමන් මේක හිතන්න ඕනේ. ඔන්න ඔය මම ඉස්සරහට පෙන්නන්නම්. යතෝත් ඥානාදිකෙන් තමයි මෙන්න මේ භවය නසලා දාන්නේ. සුතමේ ඥානයයි චින්තාමේ ඥානයයි ඥාන දෙකෙන් තමයි මේක කරන්නේ. එක ඥානයකට මේක කරන්න බෑ. නිති ප්‍රකරණේ දේශනා භාර විභංගය කියන විභංගය විස්තර කරනවා තථාගතයන් වහන්සේ වූ සබ්‍රක්‍මචාරී උත්තමේකෝ දහම් දෙසයි. හේ ඒ කෙනා දහම් අසා ලැබෙනා වූ ඥානය සුතමේ ඥානයයි. අන්නේ යථා අහගත යථාර්ථ ධර්මයට අනුව තමා තුල වූ ඥානය චින්තාමේ ඥානයයි. ඊළඟට ඒක යටකොට විස්තර කරනවා. සුතමේ ඥානය ලැබෙන්නේ අනිකුන්ගේ දේශනාවකින් තුලින් පමණමයි. චින්තාමේ ඥානය අනුව තමා තුල වූ යෝනිසෝ මනසිකාරයෙන් ලැබෙන ඥානයයි. හැබැයි තමා තුල වූ යෝනිසෝ මනසිකාරයෙන් ලැබෙනා වූ ඥානය තමන් මෙනෙහි කරන්නේ නැත්නම් විදර්ශනා කරන්නේ නැත්නම් හිතන්නේ නැත්නම් මේකේ ඊළඟ අංගය වෙන ධම්මානුධම්ම ලැබෙන්නේ නැහැ. එහෙනම් ධම්මානුධම්ම ලැබෙන්න නම් මොකද කරන්නේ? හිතන්න ඕනේ. මානසිකාරය කරන්න. මොකටද? සුතෙන් අහගන්න අහගන්න කොටසට අනුව. සුතෙන් අහගන්න කොටස තියෙනවා මේ කතා කරගෙන යනකොට ඔන්න කියන කොටස් වල එකඟව තමනුත් මේක හිතන්න පොඩ්ඩක්. දැන් මම ආචාර්යසම සූත්‍රය දේශනා කරනකොට බලන්න. ඒ සූත්‍රයට අනුව ඇත්තටම අපිට අර ආචාර්යසම පහන වගේ දුක තමන් හින්දා හටගත් අවස්ථා තියෙනවා නේද කියලා බලන්න. අන්න ඒක තමන්ම තෝරගන්න. ඇත්ත නේ නම් අපි හිතන් හිටපෙක වැරදිනේ. අපි හිතාගෙන ඉන්නවා මෙහෙම වෙනවා කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ වෙන විදිහක්. ඇත්තටම වෙන්නේ එක විදිහක්. අපිට හිතෙන්නේ එක විදිහක්. අපිට හිතෙන එක හරිය කියන්න බෑ හැම වෙලාවෙම. නේ එහෙනම් මෙන්න බුද්ධ දේශනාවක් තියෙනවා අපි මේ බුද්ධ දේශනාවට අනුව ගියාම තේරෙනවා ඇත්තටම දුක දැන් බැරි වෙලාවකවත් අනුන් හින්දා දුක හට ගන්නවා නම් අනුන් ඉන්නකම් දැන් තමන් හින්දා දුක හට ගන්නවා නම් තමන් ඉන්නකම් දුකද නැද්ද එහෙනම් තමන් අයින් කරගන්න ඉපකොරම කලින් නේ එහෙනම් තමන් අයින් කරගන්න නගලනවා නේ ඇයි දුක හට ගන්න තමන් හින්දා හිතන් ඉන්නවා බුදුහාමුදුරුවෝ කියනවා තමන් හින්දා දුක හට ගන්නේ නැහැ බැරි වෙලාවකවත් අනුන් හින්දා නම් දුක හට ගන්නේ අනුන් ඉන්නකම් අපිට දුකද අනුන් ඉන්නකම් දැනසිලි දින පුළුවන් දුකද දුකෙන්නේ හැබැයි දැන් අපි තුමුනේ උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතාගෙන ඉන්නවා අම්මා හින්දා දුකයි. එහෙනම් අම්මා ඉන්නකම් දුකයි සබයි. එද අම්මා හින්දා දුකයි කියලා හිතාගෙන හිටියොත් මං අහන්නේ. දුකයි. නැති වුණාට පස්සේ දුක නැද්ද? දැන් නැති වුණාට පස්සේ දුකයි. නේ? දැන් ඉන්නකොට දුකයි. නැති වුණාට පස්සේ දුකයි. නේ? ඇයි ඒ? අවිද්‍යාවෙන් බැඳෙන්න පණ තියෙන්න ඕනේ නැහැ. නේ? අවිද්‍යාවෙන් බැඳෙන්න පණ තියෙන්න ඕනෙත් නැහැ ළඟ ඉන්න ඕනෙත් නැහැ. හොඳ තෝරගන්න එක. දැන් අවිද්‍යාවෙන් බැඳලා දුක හදාගත්තා මිසක් අර මනුස්සයා කෙනා හින්දා නෙමෙයි. ඒක කෙරෙහි අවිද්‍යාවෙන් මේකලා තියෙනවා. ඒතකොට මේක කෙරෙහි අවිද්‍යාවෙන් මේකලා තියෙනවා නම් ඒක නා මිය පරලව ගියත් තාම අවිද්‍යාව කඩලා නැති හින්දා දුකෙන් තමයි ඉන්නේ. නැත්නම් යම නැතුනට පස්සේ නම් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. නේ? නෑ ඒත් නෑ. අන මුල බීජය හොයාගන්න ඕනේ කිව්වේ ඒකයි. එහෙනම් මොකද්ද මේ අතන අවිද්‍යාව කියන්නේ? චතුරාර්ය සත්‍ය නොදැනීම. හරි. මොනක උත්තරයක් ආවා? හරි හරි. හරි උත්තරේ කොහොමද? ඒ උත්තරේ බලමු මුලින්. මොකද කිව්වේ? චතුරාර්ය සත්‍ය නොදැනීම. දැන් දුක හටගන්න විදිහ දන්නවද? දුක හටගන්න විදිහ දැනගෙන හිටියද කියලා අහන්නේ. දුක සමුදය දැනගෙන හිටියද? ආ නෑ. දුක සමුදය දන්නේ නැත්නම් දුක නිරෝධය දන්නවද? දුක නිරෝධය දන්නේ නැත්නම් දුක නිරෝධගාමී ප්‍රතිපදාව හත දන්නවද? දැන් චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. දැන් මම ඇහුවේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. ඒක ඔයගොල්ලෝ චතුරාර්ය සත්‍ය නොදැනීමයි. දැන් දන්නවද චතුරාර්ය සත්‍ය? අපි. දන්නේ නැත්නම් ඉන්නේ මොකද්ද? මොකද? ඉතින් අවිද්‍යාව තමයි. මම අහන්නේ මොකද්ද අවිද්‍යාව කියලා. මොකක් නොදැනීම? මොකද මතක? පරිසම්පාදේ නොදැනීම තමයි අවිද්‍යාව. හරි. පරිසම්පාදේ පටන් ගන්නේ මොකෙන්? ඒක තමයි මොකක් කියලා. ඈ? අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ විද්‍යාව දන්නේ? විද්‍යාව දන්නේ නැහැ. මොකද විද්‍යාව? දෙක දන්නේ නැහැ. විද්‍යාව දන්නේ නැහැ, අවිද්‍යාව දන්නේ නැහැ. විද්‍යාව දන්නෙත් නැහැ, අවිද්‍යාව දන්නෙත් නැහැ, විද්‍යාව උපාදිත් නැහැ. එහෙනම් අවිද්‍යාව උපාදි කියලා වචනයක් කියන්න වෙනවා. ඔව්. මොකක් මොකක්ද? ඔව්. තත්ත්වේ නොදෙනීම. හරි. ස්පර්ශ ආයතන හය දන්නවද? හරි. එහෙනම් හරි. දන්නවනම් හරි. එතකොට ආසාදයක් දන්නවනේ. ආදීනවක් දන්නවා. නිස්සරණයක් දන්නවා. ආසාදේ ස්පර්ශ ආයතන හය ආසාදේ ආදී නිස්සරණේ තත්ත්වේ නොදණීද? තත්ත්වේ දණීද? ඒකේ නාසීව පායේ නොඇටේ නියතෝ සම්බෝධිය නිර්වාණය මත පීඨා සිටි සෝතාපට්ටි ඥානිය පහළ උසේක. එහෙනම් කවුද? සෝතාපන්නයි. එහෙනම් මේ ඉන්නේ කවුද? මම දන්නේ නැහැ. මම සාතික දෙන්නේ නැහැ කාටවත්. මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන දේ අනුව තමයි මම කියන්නේ. ඕගොල්ලෝ කියන උත්තරය අනුවයි මම කියන්නේ. මම කිව්වේ නෑනේ. හරි. කතාව ඇත්ත. ඕගොල්ලෝ කියන එක හරි. එහෙනම් අපි මෙන්න මේක හරියටම දැනගන්න ඕන. මොකද මේකේ වචන ටික කියන එක එකක්. ඔන්න ඕකෙන් ගත්ත අදහස අරගෙන අවබෝධයටපත් වෙන එක තව එකක්. හැබැයි ඔය කියපු අදහසෙන් මෙතන අවබෝධ වෙච්ච පිරිසත් ඇති. ඒක මට තේරෙන්නේ නෑනේ. හැබැයි තම තමන් බලන්න ඕනේ. Tamanට ඇත්තටම මේක අවබෝධද නැද්ද කියලා. ඒක තමන් දැනගත්තාම ඇති. නේ. අපි පෝස්ටර් ගන්න ඕනේ නෑ. තමන් දැනගත්තා නේද? ඒකෝ තමන් දුකෙන් නිදහස් වෙනවද නැද්ද? දුක. එහෙනම් මෙන්න මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එකට ටිකක් තියෙනවා. අපි බලමු ඇත්තට මොකක්ද කියන එක. මේ අවිද්‍යාව සූත්‍රය කියලා විස්තර කරනවා. ඇවැත් සාරිපුත් වෙන්නේ. අවිද්‍යාව අවිද්‍යාවයි කියන ලැබේ. හරි? ඇවැත් අවිද්‍යාව අවිද්‍යාව කියන ලැබේ. ඇවැත් අවිද්‍යාව කවරේ දෙයක්? ඇවැත් මේ දුකෙහි යම් නොදැනීමෙන් දුක්ඛ සමුදය නොදැනීමෙන් දුක්ඛ නිරෝධය නොදැනීමෙන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා නොදැනීමක් වේදා මේ අවිද්‍යාවයි කියන ලැබේ. මහණෙනි මේ අවිද්‍යා ප්‍රහාණය පිණිස මගක් ඇත පිළිවෙතක් ඇත ඇවැත් නිම් අවිද්‍යා ප්‍රහාණය පිණිස මගක් ඇත පිළිවෙතක් ඇත අවිද්‍යා ප්‍රහාණය පිණිස මග කවරේද? මොකද කියන්නේ? ආර්ය ශ්‍රාංගික මාර්ගය. සම්මාදිට්ඨිය සම්මා සමාධිය දක්වා තියෙන ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන්නේ. එහෙනම් මෙතන මෙතන මොකද මේ විස්තර කරන්නේ තථාගතයන් වහන්සේ අවිද්‍යාව කියලා මොකද? චතුරාර්ය සත්‍ය පිළිබඳව. හැබැයි මේ සාකච්ඡා සිදුවෙන්නේ කවුරු කාත් කවුරු කවුරුද? සාරිපුත් මහරහතන් වහන්සේට කින් අහන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. හරි. දැන් මේතන කියනවා චතුරාර්ය සත්‍ය නොදැනීමයි කියලා. හැබැයි මේක නිකන් පොඩි මාතෘකා පාළියක් වගේ තියෙන එකක්. එකපාරටම අපිට තේරෙන්නේ නැහැ. මේ කතාව හරි ඔයගොල්ලෝ කියපු හැටි චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව තමයි. හැබැයි මේක කිව්වා දැන් අපි චතුරාර්ය සත්‍ය දන්නෙත් නැත්නම් අවිද්‍යාව දන්නෙත් නැත්නම් දෙකේම අපි වචන ටික කියනවා විතරයි. දෙකෙන් එකක්වත් දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දන්නයි ඉන්නත් පුළුවන්. හොඳයි. මෙන්න මේක ඊළඟ සූත්‍රය බලන්න මේක තියෙනවා. මේ පොට්ටික හාමුදුරුවෝ සාරිපුත් මහරහතන් වහන්සේට සිද්ධ වෙන සාකච්ඡාවක්. සංයුත්ත නිකාය තුනේ 337 වෙනි පිටේ. එකත් පසක වුණ ආයුෂ්මන්ත මහකොට්ටිය තෙරණුවෝ ආයුෂ්මත්ව සැරියු තෙරණුවන්ට පෙළ කීහ. ඇවැත්නි සාරිපුත්‍රයනි අවිද්‍යාව අවිද්‍යාව කියන ලැබෙන්නේ අවිද්‍යාව කවරේද? කොපමණකින් අවිද්‍යාවගත වේද? ඔන්න ඔතන කියන මොකද? අසෘතවත් පුතජන තෙමේ. රූපයාගේ ආස්වාදයට ආදීනවා නිස්සරණයත් අතුසේ නොදනීද? වේදනාවේ ආස්වාදයට ආදීනවා නිස්සරණයත් අතුසේ නොදනීද? සංඥාව, සංකාරය, විඥානයේ ආස්වාදයට ආදීනවා නිස්සරණයත් අතුසේ නොදනීද? අවිද්‍යාවයි කියන ලැබේ මෙපමණකින් අවිද්‍යාවගත වේ. ඔන්න අර ඔයගොල්ලෝ කියපු දෙවෙනි කාරණේ. ඒ කියන්නේ මොකද? මෙතන කියනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව ආස්වාදයත් ආදීනවත් නිස්සරණයත් තතුසේ නොදනීද එය අවිද්‍යාවයි කියන ලැබි. මොකද මේක කරන්නේ කවුද? අසුතුවත් පුතජන තෙමි. අන්න ඒ කෙනා රූපයගේ ආස්වාදය දන්නෙත් නැහැ ආදීනව දන්නෙත් නැහැ නිස්සරණය දන්නෙත් නැති හින්දා අවිද්‍යාවෙන්ම තමයි මේවා දිහා බලන්නේ කරන්නේ කියන්නේ ඔක්කොම මොකෙන්ද? අවිද්‍යාවෙන්ම අන්නවා. තව එකක් තියෙනවා. ඒත් සංයුත්තනිකාවෙම අවිද්‍යා සූත්‍රය. එකල්ලි එකලා මාණික භාගතුන් වහන්සේ කරා එළඹ භාගතුන් වහන්සේ කරා එළඹ එකත් පසෙක උන්නේ එකත් පසෙකුන් මාන භාගතුන් වහන්සේට තෙල වහන්ස අවිද්‍යාව විද්‍යාව කියන අවිද්‍යාව කවරේද යත් මෙතනක් තියෙනවා මාන සූතවත් පුතජන තෙමි රූපේ නොදකිද රූප සමුදේ නොදකිද රූප නිරෝධේ නොදකිද රූප නිරෝධ මාර්ගේ නොදනීද කියලා අන්න චතුරාර්ය සත්‍යය දාලා දැන් කියනවා ඥාතන කිව්වේ මොකද්ද? රූපේ ආසාදයට ආදීනවත් නිස්සරණියත්. ඒ කිව්වේ. නොදනීද ඒත් අවිද්‍යාව. මෙතන කියන්නේ මොකද්ද? රූපේ නොදනීද රූපේ සමුදය නොදනීද රූප නිරෝධය නොදනීද රූප නිරෝධ මාර්ගය නොදනීද කියලා ආයෙ අර පහරම විස්තර කරනවා. දැන් මේ ඔක්කොම කියන්නේ එකක්ද වෙන වෙනේවද? එකම දෙයක් කියනවා ආකාර විදිහකට. එක එක ආකාරවලට. නේ? ඥාතන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කොටිය සූත්‍රය විස්තර කරේ මොකද්ද? රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානේ ආසාදයට ආදීනවත් නිස්සරණියත් අතුසේ නොදනීද? එතකින් අවිද්‍යාවගත වෙයි. මෙතන තථාගතයන් වහන්සේ පෙන්වන ආසුත අපෘතදේ රූපේ නොදකීද රූප සමුදය නොදනීද රූප නිරෝධය නොදනීද රූප නිරෝධ මාර්ගය නොදනීද එතකින් අවිද්‍යාවගත වෙයි. ඒ වගේම වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට දාලා කියනවා. එහෙනම් මෙන්න මේකෙදී අපි අවිද්‍යාව කියන එක ඔන්න ඔය ටිකෙන් අනිවාර්යයෙන්ම දැන් තෝරගන්න වෙනවද නැද්ද? මේ ටිකෙන් තෝරගන්න. මොකද්ද මේ අවිද්‍යාව කියන්නේ කියන්නේ නේ? එහෙනම් ඔන්න ආකාර හතරක් කිව්වා. මේ කියන කෝකෙන් හරි අපි දැන් අවිද්‍යාව මොකද්ද කියන එක තෝරගන්නත් ඕනේ. ඊට පස්සේ මොකද කිව්වේ ආසාදී ආදීන නිස්සාරණේ විස්තර කරේ. නේ? රූපේ තියෙනව ආසාදී ආදීන නිස්සාරණේ. මෙන්න මේ ආසාදී පිළිබඳව අවබෝධයක් තියෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ට පමණමයි කියලා තථාගතයන් වහන්සේ පෙන්වන සූත්‍රවල තියෙනකම මේ පෙන්වන්නේ ත්‍රිපිටකේ සාක්ෂියක් හැටියට. ඉතින් මෙන්න මේක බලන්න මේ උපාලි ගෘහපති මේ තෝරගන්න මේ දෙකුණ පෙන්වන්න විස්තර කරලා ඒ විස්තර වල මොකද්ද පෙන්වන්නේ කියලා. ඉක්බිති භාගතුන් වහන්සේ උපාරිග්‍රහය පිළිබඳව කතාව අදාළසේක. ඒ මෙසේය. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයන්ගේ ආදීනවය, ලමු බව, කෙලෙසින් බව, නෙක්ඛම්මේ ආනිසංශය මේවා අදාළසේක. මෙවිත බුදුන් වහන්සේගේ බුදුන් වහන්සේ භාගතුන් වහන්සේ උපාරිග්‍රහකතු කල්ය කල්ය සිත්ත්වෝ මුදු සිත්ත්වෝ විනීවරණ සිත්ත්වෝ උග්‍ර සිත්ත්වෝ ප්‍රසන්න සිත්ත්වෝ දැනගත්සේක. එකල්ලි බුදුවරුන්ගේ සාමුක් සංග දේශනාවක් ඇද්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය වදාළසේක. එහෙනම් ඔන්න ඔයලා චතුරාර්ය සත්‍ය කියලාද නේද? කියලා තියෙනවා. එහෙනම් මේ කියන චතුරාර්ය සත්‍ය තුල අර කියපු ආසාදී ආදී නිස්සාරණ කියන්න ඕනද නැද්ද? ඇයිද ඒකට කිව්වනේ නේ. එහෙනම් රූපේ සමුදය, නිරෝධය, නිරෝධ මාර්ගය ඒ ටික කියන්න ඕනද නැද්ද? එහෙනම් මේකම කාරණයක් ඇතුලේ ඔය ඔක්කොම ටික විස්තර වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ටික විස්තර කරනකොට මොකද වෙන්නේ? අන්න ඒ මොහොතේදී මෙතින් යම්සේ පහ වූ කිලිටු සුද්ධ වූ වස්රේ මොනවට රජස් ගන්නේ හේඳ උපාලි ගෘහපතියට ඒ අස්නේම විගත රජස් ඇති විගත මල ඇති චක්කු ධම්මචක්කුෂය පහළ වූසේ පහළ විය. මේක නම් මොකටද මේ පතිලා තියෙන්නේ? දහම්මැස පහළ වුණාලු. ඊළඟ මෙන්න මේ දහම්මැස පහළ වුණා කෙනාගේ මෙන්න මෙතන මේ අවිද්‍යාව දකින්න මොනවද නැද්ද? අවිද්‍යාව දැකලා අවිද්‍යාව දුර වෙන්න ඕන නැද්ද? එහෙනම් අවිද්‍යාව වා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ගාර සත්‍ය නොදැනීමයි අවිද්‍යාව කියලා කිව්ව නේද? එහෙනම් මෙන්න මේ මොහොතේදී මේ මේ උපාලි රූපෙ දකින්නේ දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ගාර සත්‍යයි නම් අන්නේ මොහොතේදී ඒ කෙනා අනිවාර්යයෙන්ම විද්‍යාව දකින්නවද නැද්ද? විද්‍යාව දැක්කම අන්නේ විද්‍යාව දැක්කම ඒ කෙනාගේ ධර්මයට පහළ වුණාද නැද්ද? ධර්මයට පහළ වුණා නම් ඒ කෙනාගේ මොකද්ද මේ කියන්නේ? පරපත්‍ය රහිත වූයේ. පරපත්‍ය රහිතයි. පර කියන්නේ පිට. පිටින් ප්‍රත්‍යක් ඕනේ නැහැලු. ආපහු. ආපහු පිටින් ප්‍රත්‍යක් ඕනේ නැහැ. පරපත්‍ය රහිත වූයේ භාගතුන් වහන්සේට කීය. වහන්ස අපි දැන් යන්නම්. මම ටික අහින් ඉන්න මොකද කියන්නේ? අපි දැන් යන්න. ඇයි යන්න කියන්නේ? ඉතින් ගෙවල් වැඩ තියෙනවනේ තවනේ. කියලා කියනවා. අපි බොහෝ කියා තමයි බොහෝ කාරණියක් තමයි ගැහවිය. ගැහවියත් අපි දැන් ඒකට කල් ගන්න. ඉතින් බුදුහාම නෑ නෑ ඉන්න කිව්වද? නෑ යන්න කිව්වා ඉතින්. ඇයි? බොහෝ අපිට වැඩ තියෙනවා ගෙවල් වල තියෙනවා. ඉතින් මෙන්න මේ මේකේදී අතිශය වැදගත් කාරණයක් තියෙනවා. මෙන්න මේ තථාගතයන්ගේ උපාලිගෝපතිත මේක විස්තර කරන කලින් මේ කියනකොට මේ සූත්‍රයේ මුල ටිකක් තියෙනවා. මෙන්න මේ අතිශය වැදගත් මේක ඇල්ල හොඳේ. තථාගතයන් වහන්සේ මේ උපාලිගෝපති කියන කෙනා ඉන්නේ නිගණනාර පුත්‍රත් එක්ක. උපාලිගෝපති නිගණනාර පුත්‍රත් එක්ක. මෙන්න මේ නිගණනාර පුත්‍රගේ ගෝලයේ තව නිගණනාර පුත්‍රත් ළඟින් තව එක්කෙනෙකු උපාලිගෝපති නිගණනාර පුත්‍රට සාකච්ඡා සිද්ධ වෙනකොට මෙන්න මෙතනදී අර අනිත් එක්කෙනා කියනවා තථාගතයන් වහන්සේ චිත්ත භාවනාවක් දේශනා කරනවා. ඔබ කාය භාවනාවක් දේශනා කරනවා. එතකොට නිගණ්ඨාර පුත්‍ර කියනවා ලෝකේ තියෙන චිත්ත භාවනාවක් නෙමෙයි කාය භාවනාවක් තමයි තියෙන්නේ කියලා විස්තර කරනවා. දැන් උපාලි ගුරුපති මෙතන ඉන්නේ. උපාලි ගුරුපති කියනවා මම ගිහිල්ලා තථාගතයන් වහන්සේක පරද්දලා තථාගතයන් වහන්සේට පෙන්වා දෙන්නම්. තියෙන්නේ චිත්ත භාවනාවක් පමණයි. මේ තියෙන්නේ කාය භාවනාවක් පමණයි චිත්ත භාවනාවක් නෙමෙයි කියලා පෙන්වන්නම් කියලා තමයි ඉන්නේ. ඔන්න ඕක පෙන්වන්න ආවට පස්සේ මේ වෙලා දෙ කියන්නේ. දැන් ආවේ මොකක් පෙන්වන්න තථාගතයන් වහන්සේට? කාය භාවනාවක් තියෙන චිත්ත භාවනාවක් නෙමෙයි කියලා පෙන්වන්න තමයි එන්නේ. ආව මොකද වෙන්නේ? දාන කතා, සීල කතා, සග්ග කතා. බුදුහාමුදුරු දාන කතා ටික කියනවා, සීල කතා ටික කියනවා, සග්ග කතා කියලා. කාමයන්ගේ ආදීනෝ විස්තර කරනවා. නේ කාමයන්ගේ ආදීනව විස්තර කරාට පස්සේ නිකන් හිටියේ නැහැ නෙක්ඛම්ම ආනිසංසය විස්තර කරනවා මෙන්න මේ ටික තියාගෙන යනකොට මොකද වෙන්නේ විනීවරණ මොහොත හම්බ වෙනවා අන්නේ විනීවරණ මොහොතේදී දුක්ඛාර සත්‍ය සමුදය සත්‍ය නිරෝධාර සත්‍ය මාර්ගාර සත්‍ය වදාළස එක අන්නේ විලාය පහල වෙනවා මොකද්ද දහම්මැස එහෙනම් දැන් අර පරද්දන්නාවේ දහම්මැස තියාගෙනද නැතුවද නැතුව න්යාය දහම්මැස පහල වුණා හැබැයි මේ වගේම පරද්දන්නේ නේවා තථාගතයන් වහන්සේට ඉස්සරහට පෙන්නන්නම් මාගන්ධිය මාගන්ධිය තථාගතයන් වහන්සේ කියනවා බුදු දහම්මැස නැහැ කියලා මාගන්ධිය දහම්මැස නැහැ හැබැයි උපාය ප්‍රතිපදිත දහම්මැස තිබිලා තියෙනවා. ඒ කියන්නේ දහම් මැස ලැබෙන්න ඕන කරන හේතු වාසනා ටික තිබිලා තියෙනවා. තිබිලා තියෙන හින්දා චතුරාර්ය සත්‍ය කිව්වා දහම් මැස පහළ වුණාද නැද්ද? පහළ වුණා. මෙන්න මේක තමයි හරි ඉස්සල මාතෘකාවේ තියෙන අතිශය වැදගත් සූත්‍රය. මහණෙනි අසුතවත් පුතජන තෙමේ. පුතජන රූපයාගේ ආසාදයක් ආදීනවත් නිස්සරණයක් ඇති සැටි නොදනි. වේදනා සංඥා සංකාර විඥාන කියන පහම විස්තර කරලා කියනවා ආසාදේ ආදීනවත් නිස්සරණයක් ඇති සැටි නොදනි. මේක දන්නේ නැහැ. මහණෙනි ශ්‍රුතවත්ාර ශ්‍රාවක තෙමේ රූපයාගේ ආසාදයක් ආදීනවත් නිස්සරණයක් ඇති සැටි දනි. වේදනාවන්ගේ ආසාදයක් ආදීනවත් නිස්සරණයක් ඇති සැටි දනි. එහෙනම් මේ ආස්වාදය ආදී නිස්සාරණය කියන එකේ අවබෝධය තියෙන කාටද? කවුරු ගැනද මේ කියන්නේ? සූතවත් ආර්ශාවකයට විතරයි. එහෙනම් කවදා හරි දවසකට සූතවත් ආර්ශාවකෙක් වෙච්ච දවසට තමයි ඇත්තටම මේ රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් තුලින් ගොඩනගෙන ආස්වාදය ආදී නිස්සාරණය හරියටම දැනගන්නේ. ඒතරම් දන්නේ නැහැ. අන්න ඒක දැනගත්ත කෙනා සූතවත් ආර්ශාවකෙක් වෙනවා නැත්නම් අසූතවත් පුතත්. මොන ආගමක මොන ජාතියක මොන කුලයක ඉපදිලා හිටියත් මෙන්න මේ යට කියන මෙන්න මේ කොටස දැන තෝරගත්තා නම් ඒ කෙනා සූතවත් ආර්ශාවකෙක් වෙනවා. එහෙම නැතුව කිසි දවසක සූතවත් ආර්ශාවකෙක් වෙන්නේ නැහැ. මව් කුසකින් ඉපදිච්ච පළියට. ඒක විස්තර කරනවා අඟුලිමාල සූත්‍රයේ ආර්යෙක් මොනම හේතුවක් නිසාවත් මෞකුසකින් ඉපදින්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. ආර්යෙක් මෞකුසකින් ඉපදින්නේ නැහැ. ආර්යෙක් ඉපදින්නේ සද්ධර්මය තුලින් පමණමයි කියලා. මොකෙන් ඉපදින්නේ? සද්ධර්මය තුලින්. ආර්යෙක් බිහි වෙන්නේ. මෞකුසකින් බිහි වෙන්නේ නැහැ කවදාවත්. හරි. එහෙනම් මෙන්න මේ ආසාරය ආදී නිස්සරණය ගැන අවබෝධය තියෙන කාටද? සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකුට. නේ? හරි. එහෙනම් මෙන්න සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ ඇත්තම අවබෝධය ගැන විස්තර කරනවා මොකද මහණෙනි? උපාදානස්කන්ධ පසකි ඒ කවරේ අධ්‍යාත්මික වේදනා සංඥා සංකාර විඥාන කියලා විස්තර කරනවා. මහණෙනි යම් කාලයක පටන් ආර්ය ශ්‍රාවකතමේ පංච උපාදානස්කන්ධයන්ගේ මොකද කියන්නේ? හොඳට මතක බලන්න මොකද කියන්නේ කියලා. පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ සමුදයත් අත්ංගම අස්තංගමයත් ආසාදයත් ආදීනවත් නිස්සාරණයත් තතුසේ දනීද? මහණෙනි හේත මේ සිව්ව පායන වැටෙන ස්වභාවය ඇති. නියත වූ සම්බෝධිය පිහිටා කොට ඇති සෝවාන් අරිසව්‍යයි කියනු ලැබේ. එහෙනම් සෝවාන් වෙන මොකද කරන්නේ? පංච උපාදානස්කන්ධයේ නිස්සාරණයත් තතුසේ දැනගන්න ඕන. එහෙනම් ඔයගොල්ලෝ අර මුලින්ම කිව්ව ලෙඩ දුක් කන්දරාටික මෙන්න මේකට අයිතිද? අර කිව්වේ ලෙඩ වෙනවා කොහොම වයසට යනවා කිව්වා මොන මොන ටික කිව්වනේ. ඒ ටික මෙන්න මේ කියන පංච උපාදානස්කන්ධ වලටයි ඉතිරි කියලා අහන්නේ. මේ පංච උපාදානස්කන්ධ වලටයි ඉතිරි. ඒකයි ඉතිරි නැහැ. ඒකයි ඉතිරි නැහැ. ඇයි? තථාගතයන් වහන්සේ වයසට ගියාද නැද්ද? ගියාද නැද්ද? ගියා. එහෙනම් වයසට යන යන එක පංච උපාදානස්කන්ධයටයි ඉතිරි. එහෙනම් ඒ වයසට යන එක මේ ආසාදයටයි ඉතිරි. ඒක ආදීනෝ නිස්සාර මේකටයි ඉතිරි. මේවටයි ඉතිරි නැහැ. උන්වහන්සේට ලෙඩ වුණාද නැද්ද? උන්වහන්සේට හිසේ අමාරුවක් ආවද නැද්ද? උන්වහන්සේට කොන්දේ අමාරුවක් ආවද නැද්ද? ඒ එකක්වත් මේ පංච උපාදානස්කන්ධයටයි ඉතිරි. එහෙනම් මේකයි තේරුම් කරලා තියෙනවා මොකද මේ සමුදයත් අත්ලංගන තාසාදයට ආදීනවත් නිස්සරණයක් කියන කෑම. මෙන්න මේ ටික දැනගත්තා නම් ඒක නා නියතෝ සම්බෝධි නිර්වාණය මත පිහිටා සිටි සෝතාපට්ටි ආරිසව්‍යයි කියන ලැබෙයි කියලා. එහෙනම් අපි දැනගන්න ඕන කාරණේ තමයි පංච උපාදානස්කන්ධය ආසාදයට ආදීනවත් නිස්සරණය. පංචස්කන්ධය එහෙම නෙමෙයි. හරි පංචස්කන්ධය කියන එකක් නෙමෙයි මේ ආසාදී කියන කෑම. ඒක පංච උපාදානස්කන්ධයට තියෙන එක. එහෙනම් මෙන්න අන්තිම තීරණය. මොකද දුකෙන් නිදහස් වීමට අවබෝධ කරගatiya යුත්තේ චතුරාර්ය සත්‍යයයි පංච උපාදානස්කන්ධය ආසාදයයි ආදීනවයි නිස්සරණය. මෙන්න මේක දැනගත්තා නම් දුකෙන් නිදහස නැද්ද? ඔන්න ඔකෙන් නිදහස්. එහෙනම් මේ ඇත්තටම බුද්ධ ශාසනය පෙන්වා දෙන්නා වූ මූලිකම අඩිතාලමේ තියෙන ටිකක් මම දැන් ඔයගලන්ට පෙන්වීමේ මුල් කාල මේකෙදි. ඊළඟට ගේදී බලමු අපි ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය ගේ තියෙන මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ආසාදී ආදී නිස්සාරණ අවබෝධ කර ගැනීමට මොකද කළ යුත්තේ කියන එක ඊළඟට බලනවා. නේ එහෙනම් අපි විවේක කාලය අරගෙන ඒකක් පිළිවිලා ඊටු ටික සාකච්ඡා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.